කරුකටයුතු ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි නිසන්වනේ මේ වාගේ ප්‍රාස්පතින්දා හැමදාම මේ වෙලාවට කුළු පුළුවන් වෙලාවල ධර්ම දේශනාවක් සඳහා මේ වගේ රැස් වෙනවා ඒ සඳහා අපි සාමාන්‍ය චාරිත්‍රයට කරන්නේ සර්වචන් වහන්සේ විසින් දේශනා කණ්ඩිච්ච සූත්‍රයක් ඉදිරින් තියාගෙන දවසින් දවසට දවසින් දවසට මේ සූත්‍රයේ මාත්‍රිකා දවසී මාත්‍රිකා වශයෙන් තබාගෙන දේශනා මාලාවක් දේශනාවලියක් විදිහට මේ සූත්‍රය මූලික මාතෘකාව වශයෙන් තියාගන්න එකයි. ඉතින් අපි ගිය වතාවේ තේරුම් ඉදිරියට තියාගත්ත මේ සර්වචන්නාංශ විසින් දේශනා කරපු කුම්භ සූත්‍රය. ඒ කුම්භ සූත්‍රය ත්‍රිපිටකයේ අංගුත්තර නිකාය පොතේ චතුක්ක නිපාති සංග්‍රහ වෙලා තියෙනවා. හතරේ කාරණා පෙරගැසිලා තියෙන තැන. ඒකෙදී ඉස්සල්ලා සර්වචන්නාංශේ ඒ කුඹ කියන උපමාව කුඹ කියලා කියන්නේ සිංහලෙන් අපි කලයේ කියන එක. ඝටය කියන පදයක් පාවිච්චි වෙනවා පාලියේ කුඹ කියන එකත් සඳහන් වෙනවා. කුඹූපම සුත්ත කියන ගාන මේකට නම් කරලා තියෙනවා. කලයක් උපමා කරගත්ත සූත්‍රයක්. ඒක නිදර්ශනීසලා පින්නලා ඒ ආකාරයෙන් ඒ නිදර්ශනයෙන් ඊගාවට දක්වන දේ පෙන්වන්නයි පාර කපා ගන්නයි ඉස්සෙල්ලා මේ උපමාව ගෙන හරපාන. ඉතින් සර්වචනන්සේ සඳහන් කරනවා මගේ අරඤ්‍යතා ඥාණයට වැටෙනවා. මේ කාල જાති හතරක් තියෙනවා. ඒ කාල જાති හතරෙන් පළවෙනි જાතිය තුච්චෝ පිහිතෝ. ඒක කලයක මොවිට වහලා තියෙනවා කලගිරි පෙට්ටියකින් ඇතුලේ හිස්. දෙවෙනි එක අපූරෝ පිහිතෝ. පූරෝ විවටෝ කලේ පිටලා තියෙනවා කලගිඩි ඇරලා තියෙනවා. ඊට පස්සේ තියෙන අවස්ථාවක් තුච්චෝ විවටෝ හිස් කලයක් බැබියුතයි ඊට පස්සේ තියෙනවා පූර්ව පිහිතෝ කලේ පිරීලා තියෙනවා. වතුරින් කියලා හිතමුකෝ. වතුරින් පිරීලා තියෙනවා, වහලා තියෙනවා. ඉතින් මේ හතර ඉදිරිපත් කරගන්න කෙනෙකුට මේ ඉස්සරහට පෙන්වන්න හදන ධර්ම කාරණාවට නිදර්ශනයක් පෙන්වන්නයි. ඉතින් අපි ගිය වතාවේ නැත්තම් ගිය සතියේ ඉදිරිපත් කරගත්ත මේ තුච්චෝපිහිතෝ කියන කලගෙඩිය සම්බන්ධව ඊට පස්සේ සර්වචනාංශයේ මේ තුච්ච පිහිත කියන කලගෙඩි උපමාවෙන් පුද්ගලයෝ හතර දෙනෙක් ලෝකේ දැක ගන්න පුළුවන් බව පෙන්නලා බුදුහාමුදුරන්ගේ සංසන්දනයේ උපමා උපමේ සංසන්දනයේ අනුව මේ තුච්ච පිහිත කියන එකෙන් සඳහන් කරන්නේ වැසූ ඉඳුරන් ඇත්තා වූ එහෙම නැත්නම් කටයුත්තක් කරනකොට අභික්කන්තේ පටික්කත්තේ ආලෝකිතේ විලෝකිතේ සම්මිංජිතේ පතාරිතේ ඉදිරියට යනකොට පස්සට එනකොට පැත්ත බලනකොට ඍජුව බලනකොට අත නමනකොට අත දිගානකොට සංඝාටිපත්ත චීවර ධාරණේ ඒකේනා පාසාదికයි බොහෝ ප්‍රසන්න ඉලවන සුළු ගතියක් තියෙනවා ඒක සරුවචනන්සේ පිහිත කියලා කියනවා පිහිත කියලා කියන්නේ සංවර කරගන්නා ලද ඕ වසන ලද ඉඳුරන් ඇත්තා වූ කෙනා. ඒ බාහිරේ වෙන කෙනෙකුට දකින්නකොට බොහොම ප්‍රසාදේලවන සුළු ඉරියව් පැවැත්වීමක් තියෙනවා ඉන්ද්‍රිය සංවරයක් තියෙනවා ඒ කෙනාට පිහිත වැසන් ලද ඉඳුරන් ඇත්තා වූ කෙනා කියලා වෙහිච්ච කලයකම මාව පෙන්වනවා තුච්ච කියන එකෙන් අදහස් කරන්නේ මේ විදිහට ලෝකයාගේ ප්‍රසාදේ පින්න කටයුතු කළාට ඒ කෙනා දුක දුක වශයෙන් අඳුරන්නේ ඒ වගේම නැත්නම් පළවෙනි ආර්ය සත්‍ය ඉදන් දුක්ඛං දුක්ඛන්ති යථා භූතං නප්පජානාති. ඒ වගේම මේ තමන්ගේ මේ වසල්ලඳ ඉඳුරන්ගේ ශෝබන ගුණය පවා සමහර විටක දුකට හේතු වෙන්න හේතු වෙනවා කියලා එයා දන්නෙත් නැහැ. එහෙම නැත්නම් දුකේ සමුදය දන්නෙත් නැහැ. ඒ වගේම ඒ දුකේ ගිවන් කිරීමක් මේ ජීවිතයේ මේ Brahmacharya තුල කළ හැක්කක් කියලා හිතන්නෙත් නැහැ. ඒ සඳහා ක්‍රමවේදයක් ඇති බව දන්නේ නැහැ. එතකොට යා තුච්ච හිස් පුද්ගලෙක් විදිහට සඳහන් කරනවා. හැබැයි පිරිසගේ බාහිර ලෝකේ ආසාදනීය ඉඳුරන් සහිතයි. වැසූ ඉඳුරන් සහිතයි. මේක තමයි අපි ගිය පාර ගිය සතිය ඉදිරිපත් කළේ. ඊට සාපේක්ෂව අද මේ සතිය ඉදිරිපත් කර ගන්න හදන්නේ පූර්ව විවටෝ. ඒ පුද්ගලයා ඇතුළතින් දුක දුක වශයෙන් හඳුරනවා. දුක කියලා කියන්නේ පෙළෙන සුළු ගතිය, තවන සුළු ගතිය එනකොට යාමේ ආර්ය දුක්ඛ සත්‍ය වශයෙන් හඳුනනවා. ඒ වගේම මේ තමන්ගේ ඉරියව පැවැත්වීම, අනුන්ගේ ඉරියව පැවැත්වීම ආදී බාහිර වස්තු හෝ නාම ධර්ම හෝ කොයි කොයි ආකාරයටද දුකට හේතු වෙන්නේ එහෙම නැත්නම් දුකට ආසන්න කාරණා වෙන්නේ පසුබිම වෙන්නේ කියන එකත් යාට තේරෙනවා. ඒ වගේම ඒක ඒ දුක සහ දුකට හේතුව දන්න නිසා ජීවන් කිරීමක් නිරෝධයක් අදහනවා. ඒ සඳහා ප්‍රතිපදාවක් තියෙන බව දන්න. ඉතින් ඒ පුද්ගලයා ඉසලා ගිය පුද්ගලයාත් එක්ක බලනකොට පිරිසගේ ප්‍රාසාදික ගතියක් ඇත්තේ නැහැ. පිරිසත් එක්ක වැඩ කරනකොට ඉස්සරහට යනකොට පස්සට එනකොට අපැත්ත බලනකොට ඉස්සරහා බලනකොට අතනම කොට අත දිගාරන කොට සංඝහාටිය පාත්‍රය චීවරය අනුකුසි උරු දාරනකොට ප්‍රසාදේ ලොන සුළු ගතියක් නෑ හැබැයි ඒ පුද්ගලයා දුක දුක වශයෙන් දාන. ඉතින් මේ පුද්ගලයෝ දෙන්න බලනකොට බුදුහාමුදුරුවෝ මේ දෙක වෙන් කරලා හොඳ නරක ભેදයකින් තොරව ඉදිරිපත් කළාට සාමාන්‍ය කෙනා අර වැළූ ඉඳුරන් ඇත්තා වූ ඉන්ද ප්‍රසාදේ ලැබෙන සුළු ඉඳුරන් ඇත්තා වූ නමුත් ඇතුළත ආර්ය සත්‍ය හතර ගැන කිසිම හැඟීමක් නැති එක්කරන මනාපෙකුත් පස්සේ මේ විස්තර කරපු බාහිර ඉඳුරන්ගේ මේ වැසූ ගතියක් සංවර ගතියක් නැහැ. නමුත් ඇතුළතින් මේ දුකය මේ දුකේ සමුදයය හටගැන්මය මේ නිරෝධයය මේ මාර්ගය කියලා දාන්න කෙනාට අප්‍රසාදිකුත් පහළ වෙන්න ඉඩ තියෙනවා. ඉතින් මේ දෙක මෙහෙම ಜಾති දෙකක් ලෝකේ උපදිනවා කියනවා නම් ඇත්තට ඒ දෙක ඒ පුද්ගලයා දෙන්නගේ ಗುಣ නෙවෙයි උප්පත්ති ලක්ෂණ. ඒක දන්න ගතිය. ඉතින් ඒකට අපි මනාපමනාව පහල කරන්න ගිහිල්ලා ඒ පුද්ගලයාට පරිබාහිරව ඉන්න අනිත් එක්කන දුක් ඇති කරගන්නවා. කෙලෙස් ඇති කරගන්නවා, කර්ම රස කරගන්නවා. ඒ මොකද එයා හිතනවා මේ බුදුහාමුදුරුත් මේව දෙන්නෙක් ඉන්නවා කියලා ඉදිරියට ප්‍රකාශන නොකර නතර කරන්නේ ඒකේ බුද්ධලයන්ට වළක්වන්න පුළුවන් දෙයක් නෙවෙයි. සමහර විටක පුළුවන් ඇති. එයාගේ ප්‍රසාද ගතියක් ඇත්තේ නැහැ. ඉන්ද්‍රයන් පැවැත්වීමේ ප්‍රසාද ගතියක් ඇත්තේ නැහැ. හැබැයි මනුස්සයාට මේ දුක තේරෙනවා. දුක සමුදය තේරෙනවා. නිරෝධය තේරෙනවා මාර්ගය තේරෙනවා. ඒ නිසා ඒකේනා සමහර විටක මේ ලැබිච්ච මනුසාත්මය අර දුක්ඛ නිරෝධය පිණිස පාවිච්චි කරන්න ඉඩ තියෙනවා. මේ පාවිච්චි කරන බවක් බණ භාවනාවක ඉඳලා ඉන්න බවක් නැත්නම් ඒකට ගරු කරන බවක් Tamange කිට්ටුවන්තෙක්වත් දන්නේ නැහැ. මොකද ඒගොල්ල බලාපොරොත්තු වෙන්නේ මේ ඉන්ද්‍රිය සංවරයෙන් උන කියලා. එහෙම නැත්නම් මේ සීලය, ඉන්ද්‍රිය සංවරය, බයලජ්‍ය දෙක අනිවාර්යයෙන්ම තියෙන්න ඕන කියන පදනමේ තමයි මේ බුද්ධ ආගම Hindu ආගම වගේ මේ කර්මශ කර්මඵලයේ තියෙන ආදකම් ඉදිරියට යන්නේ. ඒ නිසාම ඒ ඇත්තෝ ඒ තමන්ගේ තියෙන මතේ නිසා අනුන් දකින්නකොටම තීඳු කරනවා. මෙයා ප්‍රසන්නයි ආශාදිකයි මෙයා ප්‍රසන්න නැහැ අප්‍රසාදකයි ඒ නිසා මෙයා දුක්ඛාරිය සත්‍යයට දක්වන සම්බන්ධතාවය පැත්තක තියලා අර පුද්ගලයාගේ මේ ඉන්ද්‍රිය සංවරයට ඒකෙන් සීලිය ගැනත් අදහසක් ඇති කරගෙන මනාපමනාව පහල කරගන්නවා ඒ මත්තේ ඒ මනාපමනාව පහල කර මට්ටමින්ම කෙලස් රස කරගන්න. ඒ මොකද හේතුව මේක ලෝකේ ජීවත් වෙන සම්මත පුද්දල જાති දෙකක් කියන බව අදාහ ගන්න කැමති නිසා. ඊට අමතරව වෙන පැත්තක් තියෙනවා. මේ දෙන්නටම හැදෙන්න පුළුවන් ද බැරිද කියන එක. මේ දෙන්නම ඉන්දීන් දෙන්න හැදෙනවා නැද්ද කියන එක වෙනම දෙයක්. නමුත් අපි කතා කරන්නේ පුද්ගලයේ දැකෝගාන් ඇති වෙන්නා වූ පළවෙනි ආකල්පය first impression කියලා කියනවා. පළවෙනි ආකල්පෙන් තමයි අපි පුද්ගලයා මනේ. ඊට පස්සේ ආ ඒක මොන જાති කෙරුවත් ඒ පුද්ගලයා කොච්චර කල් ආශ කරත් අර පළවෙනියෙන්ම ගන්න ආකල්ප වෙනස් වෙන්නේ ඊට ඒක නිසා ඒ පුද්ගලයා පිළිබඳ වැරදි අදහස් රාශියක් ඇති කරගන්න පුළුවන්. ඒක ඒ පුද්ගලයාගේ භවනාට කෝක වෙතත් එයා ගැන විනිශ්චය කරන එක නාට අභාහුවේ පිනිස කර්ම රසයෙන් පිනිස දුක පිනිස පිටන. ඒ නිසා මේක භවනා කරලා ගන්න දුක් ගෙවන් කිරීමක් නෙවෙයි. සුතමේ ඥාණයෙන් කාරණා කාරණා දැන ගැනීම බුදුහාමුදුරන්ගේ සර්වඥතා ඥාණය ඇදහිල්ල පමණකින් ඒ පුද්ගලයාට මේ අනුන් කරන පව් මතින් සමාදන් වෙලා පාප සමාදානයක් කරගන්න නැතුව එහෙම නැත්නම් පාප සමාපත්තිය අකුසල සමාපත්තියකට වැටෙන්න අපි හරියට අගය කරන අකුසල සමාපත්තිය ගැන ඵල සමාපත්තිය ගැන බොහෝ මුතුන් කළ සලකනවා නමුත් දවස පුරාම අපි ඉන්නේ අකුසල සමාපත්තියක බව අකුසලයට සමවදීමින් බව දන්නවනම් අපිට ඉස්සල්ලාම කරන්න වෙන්නේ මේ ලෝකයේ තියෙන මේ ස්වභාව නිසා තමන්ගේ චිත්තසංතානය කුරුවල් කරගෙන මේ අකුසල සමාපත්තිය අකුසල සමාදානෙන් අයින් කරගන්න පුළුවන් නම් විතරයි ඒක නාඩ කුසල සමාදානයක් කරගන්න පුළුවන්. ඒකට හේතුව නැත්නම් ඒකෙන් එන අර්ථය මොකක්ද? දෙයක් තියා දැකපු ගමන් අපි වහාම දකින්නකොටම ඇති වෙන අර්ථය, ඇති වෙන අදහස, ඇති වෙන ආකල්පෙන් තමයි මේ ලෝකෙ දුවන්නේ. ඒ කියන්නේ සතිය අනිත් පැත්ත. සතිය තියෙන්නේ මේ අපිලා අපිලාපන ලක්ෂණය. සතියේ තොරව තමක් දිහා බැලුවොත් ඒ වස්තුවේ මතු පිට විතරයි සතිය හැසිරෙන්නේ. හරියට පොරොප්ප කෑලක් වතුර දැම්මහම වගේ. අටුවාචාරින් වහන්සේලා සඳහන් කළ තියෙන ලබු කබලක් වතුරට දාපුවාම වතුර නැලවන තාලයට පැද්දෙන තාලට උලන් වදින්න තැන්න ඔහේ පාවි පාවි තියෙනවා. කිසිම මුල් බැස ගැනීමක් නැහැ. වතුර කඳ හරහා කිඳ බැසීමක් නැහැ. අන්නේ එවැනි මානසිකත්වයක් එහෙම නැත්නම් අසතියක් ලෝකේ පුරාම පැතිරලා තියෙනවා. අන්නේ පැතිරෙන ලෝකයේ පුද්ගල සජීවී අජීවී වස්තු පිළිබඳව පළවෙනි ආකල්පෙන් තමයි මුළු ලෝකෙම දුවන්නේ. ඒක නිසා මිනිස්සු මේ රූපලාවන්‍ය හදාගෙන මේ සබාව කතා කරන හැටි වලට ඩිග්‍රී අරගෙන පාට පාඨමාලා කරලා මේ යමක් ඉදිරිපත් කිරීමේ ස්වභාවය මුල්ම ආකල්පේ ලබා ගැනීම සඳහා පුදුමාකාර මහන්සියක් අද වෙනවා. ඒක තමයි අද තියෙන විශ්වවිද්‍යාලවල තියෙන ඉහළම දැනුම තමයි කෙනෙකුට යමක් ඉදිරිපත් කිරීමේ ඉදිරිපත් වීමේදී Tamange මූණත් අහඩුවේ හැටි. එහෙම නැත්නම් මේ ආලවට්ටම. නැත්නම් ඉදිරිපත් කරන දේ ඉදිරිපත් කරන ස්වභාවයේ ඇතුළත මොනවා නැතුන ප්‍රශ්න නැහැ. මේ පළවෙනි ආකල්පය සඳහා අද සම්පූර්ණ විශේෂ ධාරාව යොමු වෙලා තියෙනවා. ඒක හරියනවා බලන බලන වස්තුව වහ වහ වෙනස් වෙනවා. බලන බලන වස්තුව වස්තු මතර පැන පැන යනවනම් අපිට වෙලාව ලැබෙන්නේ මේ වස්තුවක මතු පිට බලන්න විතරයි. ඒකදී බලන මතු පිටින් අපි මුළු වස්තුව විනිශ්චය කරනවා. විනිශ්චය කිරීමේ පාප කර්මයට අපි අපාය යනවා. මොකද එහෙම කරන්න බෑ වස්තුවකට පැතිකඩ දෙකක් තියෙන. එකක් තමයි මේ මුණත වටිනාකම. අනිත් එක තමයි හුඟාවක් කල් ඇසුරු කිරීමෙන්, කිඳා බැසීමෙන් බොහෝ කල් ඇසුරෙන් ලබා ගන්න දේ. ඉතින් මේ බොහෝ කල් ඇසුරෙන් ලබා ගන්න දැනුමට උපේක්ෂාව, ශාන්ත වාදය තල තුනකම එහෙම නැත්නම් භාවනාවේ දියුණුව කියලා කියන. මේ මතු පිට දැනුම ඕන තරම් තියෙනවා. කවදාකවත් ඒක තියෙන මිනිහට වගතුවක් වෙන්නේ නැහැ. ඉවරයක් වෙන්නේත් නැහැ. ඉතින් ඒක නිසා මේ පුද්ගල වර්ග හතර බෙදලා විශේෂයෙන් මේ අඟුත්තර නිකායේ මේ සූත්‍රයේ සර්වචනංශේ මේක හොඳයි මේක නරකයි කියන ඩොක්කත් වචනයක් පාවිච්චි කළා නැහැ. ඒ කියන්නේ මේ ඉදිරිපත් කිරීම ඉදිරිපත් කරලා මෙන්න මෙම හතර දිනක් ඉන්න බව මට පේනවා කියනවා මිසක් ආ මෙයා හොඳයි කියපන් මෙයා නරකයි කියපන් කියලා නෑ. ඒ කියන්නේ මේ මුණත වටනාකම පෙළලා දෙන්නේ. ඒක නිසා අපි යම් භාවනා කරනකොට නෑ වීචික අවිජිනකොට හම්බ වෙන පුද්ගලයා දිහා බැලුවොත් අපි සමහර අයට කොහොමඩක්වත් අපේ දිකින් අරයින් සම්බන්ධ නැති වුණාට ප්‍රිය මනාප ගතිය පහල කරනවා. සමහරුන්ට අප්‍රිය අමනාප ගතිය පහල කරනවා. ඒ පහල කරපමණින් ඒ පුද්ගලයා ඊට පස්සේ අපිට නැවත හම්බෙන්නේ නැත්නම් ඕක අමතක වෙලා යනවා. නමුත් ඒ මතින් තමයි අපි දෙවෙනි සැරේ තුන්වෙනි සැරේ යමක් හම්බ වුණොත් මේක හම්බ වෙන එක හොඳද නරකද? මෙයා වෙනුවෙන් කාලය ගත කරන්න වටිනවද? වගතුවක් වෙයිද කියලා තීන්දුව කරන්න අර පළවෙනි ආකල්පයෙන් නමුත් ඒක එච්චරම ලෝකෙ පිළිගත්තට එච්චරම yaadena උත්තරයක් yaadena විනිශ්චයක් ඇති කරන්නේ නැහැ. ඒක නිසායි ਸਰවඥාන්සේ සඳහන් කරන මුළු සංසාරෙටම අපි බැඳිලා තියෙන්නේ. මෙන්න මේ විදිහට වස්තු මත තියෙන මතු පිට ස්වභාව මත ඒක විතරයි ලෝකයට තියෙන්නේ. පුළුවන්ද මේ වගේ කල දෙකක් අරගෙන හිස් වෙච්ච වහප් කලයකුයි පිරිච්ච අරබු කලයකුයි දෙකක් අරගෙන මේක වැඩි කාලයක් ඇසුරු කිරීමෙන් කොහොමද ඒකෙන් තමයි තියෙන ආදීනව ආශාද බලන්නේ කියලා. ඉතින් මේක මේ මේ වෙළඳ ව්‍යාපාරයේ තියෙන එහෙම නැත්නම් වෙළඳ දැන්වීම් වල තියෙන ප්‍රධානම දේ තමයි මේ පළවෙනි ආකල්පයට කටයුතු කරන එක. නමුත් වැඩි කල ඇසුරු කරොත් යමක් ඒකෙන් ලැබෙන ආදර්ශය පිළිබඳව අදහස් බොහෝතල තුනයි. නිකන් ගැඹුරකට යන්න ඉස්සල නිදර්ශනයක් කියනවනම් මේ පොතක මම කියුවා අපි ලංකාවේ ඉපදුනත් තුමිල් ලෝකේ රටේ හිටියත් අපි කොකාකෝලා අඳුරනවා. කොකාකෝලා කියන බීම ලෝකේ වැඩියෙන්ම මුදල් උපේන බොහෝ රටවල් වල තියෙන බීමක්. මේ බීම කිසිම කෙනෙකුගේ අභියෝගයකින් තොරව මේ අපේ પરම්පරාවෙන් කම්මක යාවා. ඊට පස්සේ වෙන කම්පැනියක් Pepsi Cola කියලා Coca-Cola කම්පැනි වගේම ඒක බෙහෙත් මේ බීම හදලා එළියට දාලා ඒගොල්ල කිව්වා මේ බීලා බලන්න කියලා. පඬිසකන් එපා බීලා බලන්න කියලා. එච්චරයි ඒගොල්ලගේ ඇඩ්වර්ටයිස්මන්ට් එක බීලා බලන්න කියලා. ඉතින් බීප බලපුවා Pepsi Cola හොඳයි. Coca-Cola මේ වෙනදාම බැස්සයි. පෙප්සි කෝලා දාන්නම මිනිසුන්ට අවශ්‍යතාවය තියෙනවා. අර ගොල්ලන්ගේ විරුද්ධ ප්‍රචාරයේ තියෙනවා බීල බලන්නේ කියන එක. ඒ නිසා ඒකටපත් කරලා තියෙනවා Coca-Cola කම්පැනියේ ලොක්කේ මේ ඇතිවෙච්ච වෙළඳාමේ අඩුවීමට උත්තරයක් හොයන්නේ කියලා. ඉතින් ආයෙත් පස්සේ සැලසුම් කරලා ආහාර රස බලන විද්‍යාඥයෝ එහෙම වෙනම જાතියක් ඉන්නවා. උඩ කැමක් හදලා රස බලලා රස මේ කියන්නේ ටේස්ටිං පැනල් එකක් දානවා. දාලා මෙයා කියලා තියෙනවා කොකාකෝලා බෝතලයයි පෙප්සි කෝලා බෝතලෙකුයි තියලා පළවෙනි උගුරලී බීලා තමන්ගේ අදහස් ප්‍රකාශ කරන්න. සම්පූර්ණ ටින් එකම බීලා කෑන් එකක් තියලා මුළු කෑන් එකම බීලා උගුරෙන් උගුරට උගුරෙන් උගුරට තමන්ට ඇති වෙන අදහස ලියන්නේ කියලා. ඉතින් එතකොට බොහෝ දෙනෙක්ගේ පළවෙනි උගුර කොකාකෝලා වලට වැඩිය පෙප්සි කෝලා හොඳයි. මොකද ඒකට සීනි පොඩ්ඩක් වැඩි කරලා තියෙනවා. ඉතින් ඒ නිසා පළවෙනි කට්ටියම ලියුවා පළවෙනි උකුර බිල නතර කරොත් පෙප්සි කෝලා හොඳයි. නමුත් Tamanට පිපාසය තියෙන හොඳට වෙලා අරගෙන බීගෙන බීගෙන යනකොට පළවෙනි උකුර ඉඳලා අන්තිම උකුර දක්වා රසය එපා වීමේ ශීඝ්‍රතාවය වැඩි පෙප්සි කෝලා වල කොකා කෝලා වල රසය එච්චර එපා වීමක් වෙන්නේ අන්තිම උකුරට යනකම් සාමාන්‍ය රසයක් තියෙන මොකද පළවෙනි උකුර සීනි නැහැ. දෙකෙත් නැහැ තුනෙත් නැහැ දිගටම තියෙන සම රසය. ඒක රසය අඩු වෙන්නේ නැහැ. පිපාසය සංසිඳුණට ඒ නිසා එක දිගට පරීක්ෂා කරලා බැලුවොත් අවසාන විනිශ්චය දීර්ඝ කාලයෙන් බැලුවොත් මුළු ටින් එකම බොන්න පුළුවන් නම් මුළු කෑන් එකම බොන්න පුළුවන් නම් කොකාකෝලා හොඳයි. දීර්ඝ කාලන සෞඛ්‍ය සම්පන්නයි. දීර්ඝ කාලන රසයි. ඊට පස්සේ මේක හොයාගත්තට පස්සේ කොකාකෝලා ඇඩ්වර්ටයිස් කරා බීලා බලන්න මුළු ටින් එකම බීලා බලන්න. එච්චර ඇඩ්වර්ටයිස්මන්ට්. ආයෙත් කොකාකෝලා දැක්කා. පළවෙනි උගුරු බීලා දෙන ආකල්පයක් දිගටම බොන කෙනා අතර වෙනසක් තියෙනවා. මේක තමයි මේ ਸਰවඥාන්සිකේ තියෙන මේ උපක්‍රමය මේ ආනාපාන වගේ මේ මම වෙන කතාවකට ගෙනියන්න හදන මේකෙන් ආනාපානගේ අරමුණක මේ ගිය ගමම මුණත වටිනාකමයි ආනාපාන 11 ආකාරයේ දැකීමයි එනතන ආනාපාන සම්පූර්ණයෙන් ගෙවන් වෙනකම් බැලුවයිමයි සම්පූර්ණම වෙනස්. ඒ දෙක කරගන්න බැරුවයි අපි මේ තටමන. අපි මේ පැවිද්දෝ යෝගාවචරයෝ ආනාපානෝ පිම්බි මෑකිලිම සක්මන් කරනකොට වම දකුණ ඉස්සරහින් තියාගන්න ඕනයි කියන එකට මම එච්චර වෙලා ගන්න ඒ කවුරු දන්නවා අරමුණක් ඉස්සරහට තියාගන්න ඕනේ කියලා. ඒක බැරි කට්ටියක් නෙවෙයි මෙතන ඉන්නේ. මෙතන ඉන්න කට්ටියට දැනෙන දුරට ඒක දන්නවා විතරක් නෙවෙයි කරලා අත්දැකීම්නුත් තියෙනවා. තියාගන්න පුළුවන්. නමුත් එකම ප්‍රශ්නේ තියෙන්නේ ඒ අරමුණේ මේ ආකාර ටික දැකලා ඉවර වෙනකන් එහෙම නැත්නම් ඒ අරමුණ ගෙවන් වෙනකන් බලන්න බැරි නිසා බලන්න වටත් වැඩි බලන්න බැරි කමටත් වැඩි ඒකේ වෙනස් වෙන ආකාරවල තියෙන භීතිකාව නිසා නොසිතු නොවිරු ආකාර මතුවෙන නිසා ඒගොල්ලෝ භාවනා හැම දියුණුවක්ම කඩාවැටීමක් සති නැතිවීමක් සමාධි නැතිවීමක් කියලා කියනවා. ඒක මොකද අපි ඒ තරම්ම ආනාපානිය ගත්තනම් ආනාපාන පිම්බීම හැකිලිම ගත්තනම් පිම්බීම හැකිලි වම දකුණ ගත්තනම් වම දකුණ ඒ පළවෙනි බලනකොට ඇති වෙන දේ පිළිබඳ තියෙන ආකල්පය ඊගාව දෙයට ඒක වෙනස් වෙනවා කියන එකෙන් කඩා ගන්න බෑ අපිට. ඒ තරම් අපි මැට්ටෝ, ඒ තරම් අපි සම්ප්‍රදාන කුලයි, ඒ තරම් අපි වෙනසකට කැමති නෑ, ඒ තරම් අපිට විවෘත මනසක් නෑ, පළල් මනසක් නෑ, සතියක් නෑ. ඒක නිසා ආනාපාන දිහා බලනකොට කොහොම හරි අමාරුවෙන් මුණට මුණ දාලා අපිට යම් හැඟීමක් එනවා. ඒ හැඟීම දෙවෙනි ආශාව පළවෙනි ආශාසය බලනකොට තියෙන හැඟීම දෙවෙනි ආශාසය අනිවාර්ය මේ විදිහට තියෙන්න ඕන කියන එක තමයි නිත්‍ය සංඥාව කියන්නේ. ආනෝක තමයි යෝගාවචරයට එහෙනේ දෙහිట్లా තියෙන්නේ. එයා ඊගාටත් ඒ වාගේම ආශාසය බලාපොරොත්තු වෙනවා. ඊගාටත් ඒ වාගේම ආශාසය බලාපොරොත්තු වෙනවා. යම් හේකින් මේ ආස්වාසේ මේ වෙනස් වීමක් ඇති වුණොත් එයා ඒක දකින්නේ සතියේ වෙනස් වීමක් විදියට. ආශ්වාසය වෙනස් වෙලා තියෙන සතිය පිහිටවන්න ගත්ත අරමුණ වෙනස් වෙන්නේ. ඒක වෙනස් වෙනකොට මෙයාට වෙන්නේ සතිය වෙනස් වුණා. අරමුණ නොපෙනීගෙන සතිය නැති වුණා. බලාපොරොත්තු දෙයක් නැති වුණොත් එහෙම සතිය කැඩුනා කියලා අරමුණේ වෙනස් වීම සතිය වෙනස් වීම කියලා දාගෙන මුළු කමඨාන් සුද්ධ කිරීම පුරාවටම නගන ආందోලනය තමයි අඳෝනාව තමයි මේ අරමුණ හිතුව පැතුව පරිදිම පවතින්නේ නැහැ. ඒ කියන්නේ ඒ තරම්ම අනිත්‍යයට තරහයි. ඒ තරම්ම නිත්‍ය සංඥාවට බැඳිලා මේ අරමුණ එක විදියට පේන්නේ වෙන අරමුණු එනවා ඊට පස්සේ එනකොට අර පරන්තුමුණු ස්වරූපෙත් තිබුණේ නැහැ ඒක මේ සතිය දුර්ලභමක් අනේ වෙන අරමුණ නැතුව අනේ අරමුණ වෙනස් වෙන්නේ නැතුව දිගට පවත්තන්න මම මොකද කරන්නේ ඒක හරියට මේ අනිත්‍ය ලෝකය මේ මම භාවනා කරන නිසා නිත්‍ය කරන්න ඉල්ලනවා ගුරුවරයාගෙන් සතියෙන් එහෙම නැත්නම් ආගමෙන් ධර්මයෙන්. කවදාකවත් වෙන්නේ නැහැ. ඒක නිසා මේ බාහිරේ මොකක් තිබුණත් පිහිට එහෙම නැත්නම් විවට කියන දිම ප්‍රසාද ජනක ගතියක තිබුණත් අප්‍රසාද ගතියක තිබුණත් ඒ පටන් ගන්න ආරම්භක ශේෂය එහෙම වුණාට දිගට බලන ඉන්නකොට මේ ප්‍රසාද බව අප්‍රසාද බවට යන්න පුළුවන් අප්‍රසාද බව ප්‍රසාද බවට යන්න පුළුවන් මේ ප්‍රසාද අප්‍රසාද බව කියලා කියන්නේ ආනාපාන කරනවා හීන ප්‍රනීත වශයෙන් මේ රුචි අරුචි කියලා දෙකක් තියෙනවා. දෙකම නිවනට යොමු වෙලා තියෙනවා. කෙලෙසයිත හිතර තමයි ප්‍රසන්න අප්‍රසන්න ගති තියෙන්නේ. රහතන් වංශේ නමකට ඒ ඕනම ප්‍රසන්න දෙයක් තුළ අප්‍රසන්නතාවය දකින්න පුළුවන්. ඕනම අප්‍රසන්න දෙයක් තුළ ප්‍රසන්න භාවය දකින්න පුළුවන්. ඕනම ප්‍රසන්න අප්‍රසන්න භාවයක් තුළ මඳහත් වෙන්න පුළුවන්. ඒකයි අරියත් විකූර්ණේ කියලා කියන්නේ අරියත් ආශ්චර්ය කියලා කියන පුත්තජනයට අප්‍රසන්නව පෙන්නුනා නම් එයා ඒ හත්මුතු පරම්පරාවටම වෛර කරනවා. ප්‍රසන්නව පෙන්නුනම් සිප වැළඳගෙන බදාගෙන ගෙදර ගෙනත් පියාගෙන ඉතින් ප්‍රේම කරන්න පටන් ගන්නවා. නමුත් දන්නේ නැහැ ප්‍රසන්නව පටන් ගන්න අප්‍රසන්න වෙන්න පුළුවන්. ප්‍රසන්නව පටන් ගන්න ප්‍රසන්න ඉවර වෙන්න පුළුවන්. අප්‍රසන්නව පටන් ගන්න අප්‍රසන්න ඉවර වෙන්න පුළුවන්. අප්‍රධන ප්‍රධාන වෙනත් වෙන්න පුළුවන්. මේ දෙකටම අමතරව තව තැනක් තියෙනවා ප්‍රසන්න අප්‍රසන්න දෙක අතරමැද තැනක නතර වෙන්න පුළුවන්. ඒක නිසා මේ කලේ ආරම්භක ශේෂේ වාසේ පටන් ගන්නකොටම තුච්චෝ පිහිතෝ කියලා තිබුණාට ඒක ඇතුළත හිස් නමුත් බොහෝම සංවර ඉන්ද්‍රිය තියෙනවා ඊට පස්සේ එකක් තියෙනවා පූර්ව විවටෝ හොඳට කලී පිරලා තියෙනවා හැබැයි විවරයි මෙන්න මේ දෙකේදිම මේ දෙන්නත් එක්කලාම තරහ වෙන්න හෝ ප්‍රියප්‍රිය වෙන්න යෝගාවචරය ඉක්මන් වෙන්න නරකයි. හැබැයි යෝගාවචරය දැනගන්න ඕනේ එහෙම දෙයක් තමන්ගේ හිතේ සිද්ධ වෙන බව. දකින්නකොටම ප්‍රිය අප්‍රිය ගතිය පහළ වෙනවා. හැබැයි ඒක සමාදන් වෙන්න එපා. ඒක අකුසලයක්. ඒ අකුසල සමාදාණයෙන් තමයි අපිට එන ගහන්නේ. අපිට අකුසලයේ සිද්ධ වෙන්නේ. අපිට අභාග්‍යයේ සිද්ධ වෙන්නේ. ඒ වගේම තමයි ඒක නැවත නැවත හම්බෙන්න තැනකට යන්න ආරින්න. නැවත හම්බ වෙනවා නම් දෙවෙනි හැරේ බලනකොට ඔය ඉස්සර වෙලා තුච්ච පිහිට බොහෝම සංවර ඉන්ද්‍රයන් සහිතව චතුරාර්ය නොදන්නා පුද්ගලයා වෙන කෙනෙක් බවට ඊගාදාස වෙන්න පුළුවන් අරයම වෙන්නේ වෙනස් වෙන්නේ ඉඩ තියෙන අනිත්‍යයි කියන දේ දකින්න දකින්න බව හෝ ඒකට අපිට කිට්ටු වෙන නම් එකම අරමුණ නැවත ඇසුරු කරන්න නැවත නැවත ඇසුරු කරන්න කරන්න කරන්න කරන්න ඒ කාර්මුණක තියෙනා වූ වෙනස් වෙන බව මුණත වෙනස් වෙන බව සටහන් ආකාර වෙනස් වෙන බව විවිධ විපරිණාමයන්ට ලක් වෙන බව තේරුම් ගන්න නැතුව කරන භාවනාවට අපි සමතේ කියලා කියනවා. ඒක තේරුම් ගන්න එක එහෙමමයි කියලා හිතාන කරන භාවනාවට සමතේ කියලා කියනවා. ඒක සමතේ ආවට පස්සෙත් කමක් නැහැ. වෙනස් වෙන්න පුළුවන් කියන හැඟීමෙන් භාවනා කරනවා නම් මේ සූත්‍රෙන් කියන්න තියෙන්නේ අපි අපි හිතමු භාවනා වැඩමුළුවකට ගියා නැත්නම් ස්ථානයකට ගියා. එහෙම නැත්නම් මොන දෙයකට හරි ගියාම අනිවාර්යයෙන් මේ සබේ මේ වගේ අප්‍රසන්න පුද්ගලයෝ ඉන්නවා. ඒ පුද්ගලයා චතුරාර්ය දැනගන්න පුළුවන් නොදැනගන්නත් පුළුවන්. ඒ වගේම තව ප්‍රසන්න පුද්ගලයෝ වගේක් ඉන්නවා. ඒගොල්ලෝ චතුරාර්ය දැනගන්න පුළුවන් නොදැනගන්නත් පුළුවන්. ඉතින් මේ ඇති කරගත්ත පුද්ගල ભેදේ මත අපි විකටම මනාපය සිපවැඳ ගණ්ඩයි ආලිංගනය කරන්නයි අප්‍රියමනාපයට ද්වේෂ කරන්නයි ගියොත් ඒ පුද්ගල ભેදේ මත අපි දිගටම කර්ම රැස් කරගන්නවා. ඒ අනික් කෙනාගේ ප්‍රශ්න නිසා. ඒකෙන් වළක්වා ගන්න පුළුවන් ක්‍රමේ තමයි මේ ඕනම කෙනෙක් ඕනම කෙනෙක් බාටපත් වෙන්න පුළුවන්. ඒක නිසා මුලින් මම මෙයා පිළිබඳ මනාපමනාප තිබුණා දැනගත්ත ප්‍රශ්නයක් නෑ. නමුත් මේක නැවත නැවත දකින්න දකින්න වෙලාවේ සමාදම් වෙනවා. නා අපි නොදැනුවත්වම එක්ක ඒ පරිසරයට ද්වේෂ කරනවා. ඒක නැත්නම් ආශා කරලා කර්ම රැස් කරනවා. ඉතින් අපිට පුළුවන් ද මේක පටන් ගන්නකොට එහෙම තිබුණාට ඒ වෙලාවේ අකුසල සමාදානයක් වෙලා තියෙන්නේ. මේක වෙනස් වෙන්න ඉඩ තියන්නේ. එහෙමනම් ආරම්භක ශේෂය ඉච්චර බලපාන්නේ අපට. ඒකයි මේ සූත්‍රයෙන් මට හිතුනේ කියවනකොට ඒක නිසා අදාපි ඉදිරිපත් කරන්නේ පූරෝ හෝති විවටෝ. ඇතුලෙන් හොඳට චතුරාර්ය සත්‍ය පිළිබඳ හොඳ දැනීමක් තියෙනවා. හැබැයි අභික්කන්තේ පටික්කන්තේ ආලෝකිතේ විලේහිතේ සම්මිංජිතේ පථාරිතේ කියන්නේ ඉස්සරහට යනකොට පස්සට යනකොට පැත්ත බලනකොට කෙලින් බලනකොට අතනමකට දිගහනකොට සංවරයක් නැහැ. චීවරය සිවුර පාත්‍රය දරනකොට සංවරයක් නැහැ. සංවර දතිය අපේන ප්‍රසාද නැහැ. නමුත් මේ පුත්කලයා චතුරාර්ය සත්‍ය සහිත කෙනෙක් වෙන්න ඉඩ තියෙනවා. ඒක නා අපි තුමි අපි මේ කතා කරන්නේ අපි සම්ප්‍රප්‍රචාරින් වහන්සේ නමක් ගැන කියලා. ඒක නාගේ මේ වගේ ඉන්ද්‍රිය සංවරය පේන්න නැති වුණාට ඒ පුද්ගලයා තුළ චතුරාර්ය සත්‍ය පිළිබඳ අවබෝධය තියෙන්න පුළුවන් කියලා බුදුහාමතුමා මේ කරන මෙහෙම தත්ති මේ ලෝකේ ඉන්නවා. ඒ එහෙම සමතුලිතතාවයක් තියෙනවා කියලා දන්න ගතිය තිබුණා නම් අපි මේ සත්‍ය හොයන්නේ හැම වෙලාවෙම ප්‍රසාද තැනම නෙවෙයි. දිලිසෙන සියල්ල රත්තරන් නොවේ. ඒකේ බැලුව බැලමට නම් කියන්න තියෙන්නේ දිලිසෙන කෙනෙක් ළඟ සත්‍ය ඇත්තේම නැහැ කියලා නම් කියතයි. ඒක ටිකක් පරිස්සමෙන් කියන්න. ඔය හැම සෝබනකාරයේ ගාවම මේ ලාභ සත්කාර සම්මාන සිලෝක වලට ආකර්ෂණයක් මිස නිවනට අනිවිඩයක්වත් චතුරාර්ය සත්‍ය පිළිබඳව ආකල්පයක්වත් නැති වෙනවා. මේක කවදාකවත් ආගම සලකන්නේ. ආගම සලකන්නේ ප්‍රසාද ජනක තියෙනවනම් නිවන් නැති උනත් කමක් නැහැ. ධර්මය කියන්නේ බුදුහාම මේ කතා කරන්නේ මේ විදිහට මේ ප්‍රසාද ජනක බවම චතුරාර්ය සත්‍ය පිළිබඳ හැඟීම නැතිව කටයුතු කරන එක තමයි ආගම කියන්නේ බුද්ධහම කියන්නේ ඔන්න ඔකට. ඔක්කොම සෝබනේ විතරයි. අනික් ආගම් වලට වැඩිය බොහොම මේ සංසංසුන් ඉදුරන් සහිතව දිලිසෙන රත්තරන් මැටවල් ගහගෙන විශාල පිංකම් කරගෙන කටයුතු කරනවා. හැබැයි වචනකින්වත් චතුරාර්ය සත්‍ය ගැන කතා කරන්නේ නැහැ. කෙරුවොත් ඔය කියන ඔය උතෙන්ට එන පිළිසි ඉන්නේ නැහැ. එහෙම පැත්තෙන් බලනකොට බුද්ධ ආගමයි අනිකුත් ආගම අතර කිසිම වෙනසක් නැහැ. සම්පූර්ණ අයිතිවාසිකමක් තියෙන ඕනම ආගමක් කට්ටියට කියන්නේ මේ බුද්ධ ආගමෙන් කරන්නේ සෝබනේ අපිත් කරන්නේ සෝබනේ. ඒ අනුව බලනකොට අපි ඉදිරියට බලලා කිව්වොත් මේ ඉන්දපාත තියන්න අපේ බුද්ධ ආගමට අපේකේ චතුරාර්ය සත්‍ය තියෙනවා කියලා ඒගොල්ලෝ ආයේ කොහෙද පේන්න තියෙන්නේ. ඕගොල්ලන්ගේ වැඩපිළිවෙලේ කොතනද මේ දුක්ඛ ආර්ය සත්‍ය කියන එක පිළිගන්න ප්ලාස්ටර් තියෙන ඕගොල්ලෝ පුළුවන් තරම් සැප හොයනවා මේ ආගම හරහා. බුද්ධ ආගම හරහා ඒ ආගමික නායකයෝ සුඛපභෝගීත්ව පිටිපස්ස යනවා. සාමාන්‍ය කාමභෝගී පුද්ගලයන්ට වඩා එතනදීම කියන දේත් පුලුවන්තර චතුරාර්ය පැත්තකට දාලා මේ ප්‍රසන්න ඉඳුරන් ඇති බව ඉස්සර කරන්න හදනවා. ඒ වෙනුවට ඉන්න පුළුවන් ඔය කියන බුද්ධ අහංකාරය නොදැනුණ උනාට මේ බුද්ධ ආගම ඇතුළෙම ඉන්ද්‍රිය සංවරයෙන් එච්චරව වෙනමක් ලස්සනකමක් නැති වුණාට නිතරම චතුරාර්ය සත්‍ය පිළිබඳ හැඟීමක් ඇති කෙනෙක් ඉන්න පුළුවන්. ඉතින් මේක හරි අමාරු වෙයි. ඒ වචනේ පිළිගත්තත් මේ අන්‍යාගමිකයන් තුල ඉන්නවා අනන්තවත් චතුරාර්ය සත්‍ය අවබෝධය පිළිබඳව අපිට වැඩිය සමහරලාට හැඟීමක් ඇති. යටිට කියා ගන්න වචන දන්නෙත් නැහැ මේ හැසිරිලත් නැහැ කවුරුත් එක්ක. නමුත් කියපු ගමන් දුවර තේරෙනවා. ඒගොල්ලන්ගේ ගොඩක් ඒ අන්‍යාගමික අයගේ ඉන්දිය සංවරය ඉච්චන නරක නැහැ. සාමාන්‍ය හොඳ වෙන්නත් තියෙන නමුත් ඉන්දිය සංගරේ නැති වුණත් පුදුම විදිහේ චතුරාර්ය සත්‍ය පිළිබඳ හැඟීමක් තියෙන මිනිස්සු ඉන්නවා. අන්නේ ඒ පිරිස අසරණ යනාතයි මොකද අපි මේ බුද්ධ ආගමෙන් දෙන පණිවිඩය කවදාවත් එහෙම කෙනෙක් ළඟට යන්නේ නැහැ. මොකද ඒ කිනාට මේ බුද්ධ ආගමට ඇවිල්ලා රස බලන්නවත් අපි ඉඩ තියන්නේ අන්‍ය ආගමිකයි කියලා. මේ චතුරාර්ය සත්‍ය අපේ බුද්ධියට දින්න වෙලා තියෙන එකක් කියලා. අපි කෑකොස්සන් ගහන වැඩ කරාට ක්‍රියාවලියේ මේ දුක් හඳුනා ගන්න ගැතියි. නැත්නම් මේ සම්පූර්ණ අපේ මේ භාවනාව තියෙන්නේ මේ දුක්ඛ ආර්ය සත්‍ය අඳුරගන්න කියන එක මේ යෝගාවචරයා මේ අරමුණට බාධාවක් එනකොට කරන චෝදනාවෙන් ඇඟපය අතපය රිදෙනවා කියලා මේ ශරීරයට දෙන්න හදන සැප හොයන ගතියෙන් පේනවා මේගොල්ලෝ තුච්චයි කියලා. කිසිම කෙනෙක් කැමති නැහැ මේ භාවනා කරන්න ගියාම පොඩ්ඩක් හරි ඇඟ රිදෙනවා. මැස්සෙක්වත් අහනවට, මඳුරෙක්වත් කනවට සද්දයක්වත් ඇහෙනට කැමති නෑ. ඒගොල්ලෝ හිතන්නේ මේ භාවනා කරනකොට ඒව නොආ යුතුයි කියලා. ඒක තමයි භාවනා. ඒක මේ මේ අපේ දෝෂයක් නෙවෙයි. කෑ ගන්න එක දෝෂනේ භාවනා මධ්‍යස්ථානයේ දෝෂේ. මැස්සෙක් වහන්න තියෙන තියෙනවා. තියෙනවා නම් හොඳයි. කවුරුත් කැමතියි. නමුත් මේ ලෝකෙ එහෙම එකක් නෑ. අඩු කරන්න පුළුවන් නේ. භාවනා කරන්න කරන්න යම් කිසි යෝගාවචරයකට වැටෙනවා නම් ඉස්සරමට උංචි කැස්සක් තියේදී හිත කැඩුනා. දැන් නම් කැස්සට හිත කැඩෙන්නේ නැහැ. ඉස්සර පුංචි වැස්සක් තියෙනකොට හිත කැඩුනා. දැන් වැස්සට හිත කැඩෙන්නේ නැහැ. ඉස්සර පුංචි දණියේ වේදනාවක් තියේදී මම නැගිටලා ගියා. දැන් නම් එහෙම එකක් නැහැ. ඉස්සර හිතවිල්ලක් එනකොටම කලබල වෙනවා. දැන් නම් හිතවිලි තියේදීත් මට ආනපාන බලන්න පුළුවන් කියලා. මේ දුක්ඛාරය සත්‍ය පිළිබඳව මේ ආනාපානම මේ සතියම ඊට වැඩි අවුලක් තියෙන තැන යොදන්න පටන් අර ගන්න තරම් යෝගාවචරය කමඨාන සුද්ධ වෙලා තියෙනවනම් ඒ යෝගාවචරයට නම්බුනාමයක් දෙන්න පුළුවන්. කමඨාන සුද්ධ කිරීමෙන් තොරව තනියම භාවනා කරලා වැරද්දක් නැහැ. නමුත් කාටවත් එහෙම කරන්නේ. ඔක්කොමලා හිතන්නේ මේ බාහිරේ සද්ද නැති වෙන්න ඕනේ. හිතවිලි නතර වෙන්න ඕනේ. කයි වේදනා නතර වෙන්න ඕනේ. ඉදාට නමම ඉත්තගෙන දිවන් දකින්න මේ ප්‍රශ්න වෙලා තියෙන්නේ මේ බාහිරේ සද්ද තියෙන නිසා කියලා බාහිරට දොස් කියනවා. ඉතින් එහෙම චරිත වලට මේ කලයේ තියෙන තුච්චකම හිස්කමට තමයි බුදුන්සේ සඳහන් කරලා තියෙන්නේ. මේ භාවනා කරන්නේ මොකටද කියලා දන්නේ. මේක ඊටාම සියුම්ම ඊටාම සියුම්ම සඳහන් කරනවා නම් යෝගාවචරයට තේරෙනවා නම් භාවනාදී කරන්නේ සැප ඇතිකරන්න කරන වැඩක් නෙවෙයි දුක නැතිකරන්න කරන වැඩක්. නැත්තම් දුක අවබෝධ කරන්න කරන වැඩක්. ආත්පසිම අවබෝධ කරගන්න කරන වැඩක් කියලා යෝගාවචර තේරුම් ගමේ දෙක පටලවා ගන්න තියෙන උඟ දෙන්නේ. මේ භාවනා කරනකොට මේ මේ සැප එකපාරටම ලැබේ දුක අවබෝධ කරලා නෙමෙයි දුක නැති වෙයි කියලා බලාපොරොත්තු නමුත් අවබෝධ කරන්න ඕනේ කියලා බැලුවොත් භාවනා කරන යෝගාවචරයට අපි සද්දයක් වේදනාවක් හිතවිල්ලක් නැතා හිත පිට ගියයි කියලා හිතමු. හිත පිට ගියාම ඒ යෝගාවචරයට ටිකක් කල් භාවනා කරපු එක්කෙනෙකුට නම් විකල්ප දෙකක් තියෙනවා. එකක් මේ හිත පිට ගිය එකේ අභිරමණය. එහෙම නැත්නම් තමන්ගේ මූල කර්මත්තාන්ට නැවත ගන්න පුළුවන් කම. ඉතින් ඒක දෙකක් වෙන්නේ නැහැ. සමහරුණ තියෙන අභිරමණය විතරයි ආපහු ගන්න පුළුවන් බවට පාලන ශක්තියක් නැහැ. ඔතන හොඳට භාවනා කරපෙන්නාට තේරෙනවා මේ හිත රබණය කරාට මොකද්දෝ ශක්තියක් තියෙනවා. ඒක තමයි අතවාසියක් අපට හම්බ වෙන්නේ. නැවත ඕනනම් මූල කර්මත්තානේ යන්න පුළුවන්. ආන්නේම මූල කර්මත්තන්ට යන්න පුළුවන්කම තියෙද්දි ද්වේෂයෙන් හෝ ආශාව නිසා අර කුණු කන්දලේම එනනම් බාහිර ආරවණම ඇසුරු කරන්නේ අපේ හිතේ ප්‍රകൃතිය දුක කැමති නිසා ඊට සාපේක්ෂව මූල කර්මත්තානේ තියෙනවා කෙලෙස් අඩුයි එතන ඒක නිර්මලයි ඒක ക്ഷേම භූමියක් ඒක මේ අතගාවදීදී අපේ හිත අර මූල කර්මත්තානම ඇසුරු කරමින් ඒකටම බැන බැන ඒකටම ද්වේෂ කරන්නේ මේ තර්ක හිත මේ මතු පිටින් බලන හිත හැම වෙලාවෙම දුකටයි කැමති. ගැඹුරින් තියෙනවා භාවනා කරපෙකමට ලැබිච්ච අතවාසියක් තියෙනවා. අවශ්‍ය නම් අත අවස්ථාවේ හැටියට තමට නැවතත් මූල කර්මස්ථානට යන්න පුළුවන්කමක් තියෙනවා. ඒක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ. ඒක තමයි ධර්මයේ කියලා කියන්නේ. ඒ තමයි තමන්ට භාවනා කරන්න ලැබිච්ච අතවාසිය. ඒ නිසා මේ හම්බෙච්ච අරමුණේ ද්වේෂ කර කර ඒකේ අලගිය මොලගිය ව්‍යංජන අන ව්‍යංජන හොයවා ඉන්න වෙනුවට කිටිම බින්ගයක් හාරගෙන කිටිම හොරපාරකින් ලදලද වෙලාවේ නැවත මූල කර්මස්ථානට යන්න පුළුවන් නම් ඒ යෝගාවචරයට ළඟ ළඟ තේරෙනවා මෙතන අසහනෙ අඩුයි මෙතන අසහනෙ වැඩි මෙතන ආතතිය අඩුයි මෙතන ආතතිය වැඩි මේ දෙකෙන් ඕන එකකට යන්න පුළුවන්කම තියෙනවා පෙර භාවනා කළ වර්ධගත නිසා. ඒ නිසා පුළු පුළුවන් වෙලාවේ තමන්ගේ මූල කර්මස්ථානෙට නැවත නැවත යනවනම් අර හිතවිලි වල වේගය කැඩෙනවා. යන යන වෙලාව කැඩෙනවා. වේදනා වේගය කැඩෙනවා. ශබ්ද වේගය කැඩෙනවා. ඒ නිසා අපි කරන්නේ ශබ්ද නැති කරන්න හදන්නේ. ඒ ශබ්ද තියෙද්දිම එහෙම නැත්නම් වේදනාව තියෙද්දිම හිතවිල්ල තියෙද්දිම වරින් වර වරින් වර තමන් කරගෙන ඉන්නේ ආනාපානේ නම් ආනාපානේ බලන්න ඒක පොඩක් ප්‍රත්‍යක්ෂණය කරන්න බලන්න. ඉතින් එතෙන්දී ඊට වැඩිය පොඩ්ඩක් මේ කාරණාව තේරෙනවා නම් ඊට වැඩිය පොඩ්ඩක් මෙවැනි දෙකිඩියාවක මාරුකින් යෝගාවචරයට දෙන්න පුළුවන් උපදේශය තමයි ආනාපානය බලන්නත් එපා ඉඳගෙන ඉන්න ඉරියව්ව දැක්කත් ඇති. මම මේ ඉඳගෙන ඉන්නේ කියලා පේනවනම් නැත්නම් සක්මන් කරන වෙලාවේ මේ වගේ සත්ත්ව වේදනා හිතවිලි ඇවිල්ලා කරදර කරන වෙලාවක ඒ ශබ්ද වලට ඉතිවිලට වේදනාවට චෝදනා කර කර ඒ වගේ අලකීමුණිගේ හොයාගෙන ඒ කරපු දෙයට ද්වේෂ කර කර ඉන්නවට වඩා මම දැන් සක්මන් කරමින් ඉන්නේ ඉඳගෙන නෙවෙයි කියලා දන්නවනම් ඉන්නේ ඒ දැන ගැනීම පවා යෝගාවචර ලකු සාන්තියක් වෙන දෙනවා ආතති අඩුගතියක් දෙනවා ඉතින් ඒ සාපේක්ෂව බලනකොට සද්ද වේදනා හිතිරවල පැලහෙන හිත සංසාරේ ගතියෙන් ගත්තොත් අරමුණට ගියේ හිත ඉරියව්වට ගියේ හිත නිවනමයි. සාපේක්ෂව එතන නිවනක් තියෙනවා. මෙන්න මේක අදාහ ගන්න බැරි කෙනාට මේක ක්‍රියාවත් කරගන්න බැරි කෙනාට ඔය සම්මුති නිවන ලබන්න බෑ. මේක තදංග නිබ්බුති. එතන එතන පේනවා මේ අරමුණේ ඉන්නවා හරිම කරදරයි. ඒක නොසිතුන පැතු ආගන්තුකේ. මම හිත ඇල්ල බදා ගන්නවා. ඒ වෙනුවට මට මං ඉන්නේ ඉරියව්ව අල්ලන්න පුළුවන්. ඇල්ලුවොත් එච්චර හිට ගන්න ගතියක් නැහැ. හැබැයි කෙලස් අඩුයි. ඊ ගමන් ආතති අඩුයි. මෙන්න මේ දෙකේ මේ සංසන්දනාත්මකව ඒ එතන එතන ඒකට තදංග නිබුති කියලා කියනවා. අත් දකින්න පුරුදු වෙච්ච එකනට මේක ලොකු විනෝදාංශයක් බවටපත් වෙනවා. භාවනාව හරියට වෙන්නේ කරදරයක් ආවට පස්සේ විතරයි කියලා කියන්නේ. කරදරයක් නිතුව භාවනා කරනකොට ඒක භාවනාවක් නෙවෙයි නිකන් ඇල්ලතුරු බනවා. කරදරයක් ආවට පස්සේ මේ දෙක පෙන්නලා මේ දෙකේ විචක්ෂණ බව හිතට වද්දලා හිතට කියනවා මට කරදර වුණා ඔක හිතපන් ඒ ප්‍රශ්නයක් නෑ උඹ දන්නවා උඹ ඉන්නේ කරදර වල කියලා හැබැයි උඹ දැනගන්න ඕනේ විතර විශ්‍රාම ශාලාවක් තියෙනවා ക്ഷേම භූමියක් තියෙනවා නිර්මල තැනක් තියෙනවා ඕන යන්න පුළුවන් ගියොත් සාපේක්ෂ නිවනක් එතන තියෙනවා මේකට සාපේක්ෂව අර කරදර කරම හිතවිලි වේදනා සද්දවල වේගය කැඩෙනවා. ටට්ටක් ගාලා එතන එතන අර කසක වෙන ගතිය අඩු වෙනවා. ඊටතදී හරීම සුන්දර හරීම සෙල්ලක්කාර වැඩක් තියෙනවා. ඒක හුඟක් දිනුනාට පස්සේ කරත ඇයි මේ මෙතන මූල කර්මස්ථානයේ තියෙනවා. ക്ഷേම භූමියේ විශ්‍රාම ශාලාව තියෙනවා. දැන දැන දැක දැක අර කක්ක ගොඩේ ඉන්න පුළුවන්. මේ හිතවිල්ලක ඉන්නේ මේ ශබ්දක ඉන්නේ මේක හරීම කරදරයි. ඒ මේක තියෙනවා යන්න පුළුවන්. අන්න එතන ඉන්නකොට තේනවා කෙලෙස් මුරුමුරු ගාලා හපලා කන්න පුළුවන්. කෙලෙස් අහෝසි කරන්න පුළුවන්. ගෙවම් කරන්න පුළුවන්. මොකද මම දැන් ඉන්නේ ආඩ්‍ය වෙලා මට ඕන විවේක ස්ථානය තියෙනවා. ക്ഷേම භූමිය තියෙනවා. යන්නත් පුළුවන්. යන්නේ. ඔබට පුළුවන් නම් දීපම ඔය කරදරේ. දීපම ඔය හිතවිල්ල. දීපම ඔය වේදනාව කියලා ගන්න බලන්න. එතකොට මේ විදුලිය රබර් ග්ලව් එකක් අත දාලා අත දැම්මා වගේ වදින්නේ නැහැ. හැබැයි අපි දාන රබර් රත්ත මේසෙකේ ඉලක්ක තිබොත් වදිනවා. හිල් තියනද කියලා බලන්න හොඳම වෙදී හොඳටම දැනගන්න මේ අත ගහන්නේ පණ තියෙන කරන්ට් එක තියෙන වයර් එකක්. මේ පැත්තේ තියෙනවා රබර් ග්ලව් එකක්. මේ දාගන්න පුළුවන්. නමුත් ඒකේදී කරන්ට් එක තියෙන එකට අත තිබ්බත් රබර් ග්ලව් එකක් දාලා අත තිබ්බත් ඒකේ තියෙන මේ සෙල්ලක්කාරකම අද තියෙන යෝගාවචරන කවදාකවත් නැහැ. යෝගාචර පුදුම බයයි. මේ කෙලෙසියක් දැකපු ගමන් පිටුපසන බලදුවා. වහපියක් නෑ අරමුණත් පහු කරගෙන දුවනවා. එයා හිතන අනිවාර්යයෙන්ම අරමුණේම ඉන්න ඕනේ කියලා. ඉන්න ඕන මුලදී ආධුනික හැම ඉඳලා විශ්වාසය ගන්නන පස්සේ පුළුවන් වෙනවා මේ ക്ഷേම භූමිය තියෙනවා, විශ්‍රාම ශාලාව තියෙනවා, අරමුණ තියෙනවා. දැන් මං ඉන්නේ හිත හිත. ප්‍රශ්නයක් නෑ. අන්නේම දැනගෙන අන්නේම ලෑස්තිලා ගිහලා හිතවිල්ලක් හිතියට කද්දාකත් හිතවිල්ලට මා යට කරන්න බෑ. වේදනාවක් වින්දට කවදාකවත් වේදනාවට මාව යට කරන්න බෑ. සද්දයක් ඇහුවට ඒ සද්දයට මාව යට කරන්න බෑ. එතකොට මේ යෝගාචර තියෙනවා මේ කෙලෙස් ජයග්‍රාහී හැකීමෙන් කෙලෙස් යටපත් කරගෙන අපි කියන අහෝසි කරගෙන ජීවත් වෙන්න පුළුවන් යෝගියෙකුත් තියෙනවා. කෙලෙස් මගාරවල මූල කර්මත්තට ලයින් යෝගියෙකුත් තියෙනවා. කෙලෙස් මගාරවල මූල කර්මත්තට යන්න බැරි කෙලෙස් වලට යට වෙලා පෙළෙන තත්ත්වකුත් තියෙනවා. මේ තුනේදිම යෝගාචරක අත්දැකීම විතරයි සුත්‍රේ ඥානෙ මුලදී මුලදී උදව් වෙනවා. ඒ නිසා විපස්සනා කරන කරන කිනා ඉස්සරහට යන්න යන්න ඒ කෙලෙස් බරිත තැනම මුන්ත සතිකින් යුක්තව ගතකරන්න කරන මේ ප්‍රයත්නයට ආර්ය පරිශීණි කියන. බුදුහන්සේට ඒ වගේ දේවල් හරියට ඉදිරිපත් වෙලා තියෙනවා. බෞද්ධයන්ගෙම චෝදනා ඉල්ල වෙලා තියෙන්නේ. අපි බුදුසසුනතර සෙල්ලක්කාර කෙලෙස් පරිච ජීවිතයේ හොඳ සතියෙන් ගත කරපු මිනිසයාට ස්තුති කරලා තියෙනවා. බුදු කෙනෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බැරි තරම් ස්තුති කරලා තියෙනවා. ඒ අර මේ වැඩි වැද්දෙක් විවාහ වෙලා හිටිය සෝවාන් කාන්තාවගේ කතාවක් තියෙනවා. යම් මණ්ඩී වැද්දත් එක්කමයි ගත කරන්නේ. වැද්දට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා කොල්ලෝ තුන් දෙනෙක්. ඒ තුන් දෙනාම දඩේ මේ ගිහිල්ලා හොයාගෙන ඉඳේ මේ අම්මන්නේ ගෙදර ඉඳගෙන දරුවන්ටයි මිනිහටයි උයලා කන්න දෙනවා. ඉතින් එයා ඒක ලියවල පුළුවන් තරම් මම භාවනා කරනවා. කවදාකවත් ස්වාමි පුරුෂයාට කියන්නෙත් නැහැ, දරුවන්ට කියන්නෙත් නැහැ. මේ මං අසවල අයියා. ඉතින් මංස ගෙදර වැඩ කරන නිසා පවුලකම. එක දවසක් මේ මහමිනියා දඩේ මේ යනකොට බුදුරජාණන් වහන්සේ ගහක් මුල වැඩ ඉන්නවා. දකින්නකොටම ඌට කේන් කියනවා මේ සමන මුදු මහන දැක්කොත් දඩේ මොකක්වත් හම්බ වෙන්නේ නැහැ කියලා. නමුත් මිනිහා මොනවක්වත් කරන්නේ නැතුව යනවා. ගිහලා හැන්ද වෙනකන් ඉන්නවා. ඉන්නවා එක දඩේ මොකක්වත් නැහැ. ඊට පස්සේ එනකොටත් බුදුරජාණන් වහන්සේ ගහ මුලම වාඩිලා ඊට පස්සේ තමයි මේ මේ මුදු මහන තමයි මේ අවා භාග්‍ය සම්පන්න දේ දැක්කේ කියලා දුනදී අමුණලා විදිනවා. විදින්න හදපත බුදුජානනාංශයේ අදිෂ්ඨානයක් කරනවා විදින්න ලෑස්ති ලයින් එක කියවුවේ මෙහෙම ගල් වෙන්නේ කියලා. ඉතින් දැන් මිනිහා දුනුති අමුණගෙන මේ විදින්න ලෑස්තිලා වගේ ගල් අමුණගෙන ඉන්නවා. ගල් වෙලා ඉන්නවා. ඉතින් ගෑණිකෙස කියලා කියන ලොකු පුතාට පුතේ වෙන්ද මේනට තාත්තා ඇවිල්ලා බලවන් අද කියා මේ නෑ කියලා. ඉතින් යනකොට මගක් යනකොටම පේනවා තාත්තා මේ බුදුහාමුදුරන් කියන මුඩුමහනකට විදින්න එල්ලකට නා දෙන්නම් හොඳට තාත්තට ඉසලා කියලා මෙයක් දුනුසියාමුල විදිනවා. විදින්න හදනකොට බුදුජනන සාදිෂ්ඨානය කරනවා දැන් ලොකු පුතාත් එහෙම ගල් වෙලා දුනදී අමුණගෙනම ඉන්නවා. විදින්න ඕන. ඊට පස්සේ දෙවෙනි පුතා යනවා මද්දුමිය. මද්දුමිය යනකොටත් මේකම දැකලා ඌත් විදින්න හදනවා ඌත් ගල් වෙනවා. ඊට පස්සේ බාලම් පුතා එනවා. ඌත් අදිනවා ඌත් වින්දෙන් බුදුජානනාංශයට රටේ හතර දෙනෙක් දුනදී ඇදගත්ත ගමන් එහෙම ගලනකොට මේ අම්මන්ඩි හොඳටම රැවෙලා කරන දෙයක් නැතුව පාට බහිනවා බහිනකොට දකින්නවා මිනිහයි දරුවෝ තුන් දෙනයි බුදුරජාණන් වහන්සේ විඳින්න ඇති ඒක මේ ගැණි කෑ ගහනවා මගේ පුදු පියාණන් වහන්සේට හිතා කරන්න එපෝ කියලා කෑ ගහනකොට අර තුන් දෙනාගම ගල් වෙච්ච එක නිදහස් වෙලා මිනිහා බයිනත් තිගි අප්පචීනවයි කියලා කියනවා නම් කියලා දෙන්න බෑ මට මම දන්නේ නැහැ මා මිනිහා එනවයි කියලා කියලා ගෑනිට බන්න මේ උඹේ තාත්තා නම් මට කියලා දෙන්න තිබුණා මම තව පොඩ්ඩක් විඳින්න හිටියේ කියලා. එහෙම නැත්නම් කෑකොස්සන් ගාඩේ ගිහින් වාඩි කරලා බණ කියනවා. මම කියනවා දැද්ද තුන් දෙනාම සෝවාන් වෙනවා. දැද්දයි දරුවෝ තුන් දෙනයි සෝවාන් වෙනවා. සෝවාන් නැති මුද්‍රයන්සේ ආපහු ගිහින් සංඝයාට කතා කරලා කියනවා මෙන්න මේ වැඩක් වුණා. ආ ඒකට සංඝයා වහන්සේ කියනවා අනේ ස්වාමීන් වහන්සේ දැන් ඔබ වහන්සේට මෛත්‍රී කරපු ගෑණීට අම්මට සෝවන්නේ. ඔබ වහන්සේට විජින්ද කිය හතර දෙනාටම සෝවාන්. මොකක්ද මේ ධර්මයේ? වහන්සේට විදිටලා හැටියට හතර දිනාටම වහන්සේ මේ ධර්ම අවබෝධ වුණා. දැන් වහන්සේ කියන ඉතින් අපි අම්මට ලබු දුන්නේ ඕ වහනේ අම්මා කල්ලතුන් සෝවන් කියනවා. ඊට පස්සේ කියනවා මේ අම්මන්ට මේ මිනිහට මේ දඩමස් වෙලා කන්න දීපු ඇමවල් හොයලා දීපු දුනු හදලා දීපු ගෑණිද ඔබ වහන්සේ කියන්නේ කල්ලතුන් සෝවන් වුණා කියලා. ඔව්. ඉතින් කොහොමද ස්වාමීන් වහන්සේ එමනම් එහෙම ගෑණියෙක් පෙරෝණේ චම්මණි කෙනෙක් මේ වැද්දෙකුට අඹුකම් කරන්නේ කොහොමද මේ මේ හැමෝල හදලා දෙන්නේ ඒසට බුදුහාම කියනවා මේ පාණිනා වනේනාස විසං න අන්වාගමේති අතේ විස නැත්තම් මහණෙනි වසභාජෙන්ට අත දැම්මට විස වදින්නේ නැහැ මගේ දුවගේ අතේ විස නැහැ ඒක නිසා යාවස බාධින් අද්දමට යාට මේ විෂ වදින්නේ නැහැ කියලා. ඒක නිසා යම් කිසි කෙනෙක් පවේ ජීවත් වුණාට කිසි එකේ ප්‍රශ්නයක් නැහැ. ඒගොල්ලෝ පව වෙනව නැද්ද නෙවෙයි. මෙයා දන්නවනම් මම මේ කරන වැඩේ කරන්නේ මගේ මනාපට නෙවෙයි. ඒ වෙච්ච දේ ඒ මිසුට අවශ්‍ය දේ මං සපයලා දෙනවා. මේ මගේ හිත මං බේරගෙන ඉන්නවයි කියලා. එහෙම කෙනෙකුට චරිත සාතිකයක් දෙන්න මේ ලෝකයා කැමති නැහැ. බුදුහාමුදුරුවෝ නොපැකිල චෛත්‍ය හරියක් දෙනවා. උන්වහන්සේ දන්නවා මෙයා හැසිරීමෙන් සෝවාන් වෙච්ච බව පෙන්වන්නේ නැහැ. වැද්දෙකුටයි අමුකම් කරන්නේ. වැද්දගේ වැඩේ උදේ ඉඳලා හැන්දනක සත්තු මරන එකයි. මියම්මන්ගේ වැඩේ ඒ වැද්දට උපස්ථාන කරන එකයි. හැබැයි ඒ නිසා බැලුව බැලමට සිල්මෑණි කෙනෙක් ගා භික්ෂුණීන් වහන්සේගෙනවත් ආකල්ප සම්පද හැතුලකින් හොඳටම දුක්ඛ සත්‍ය දැකලා තියෙනවා. ඇත්තටම හොඳටම සමුදය සත්‍යයක් දාන. දුක්ඛ සමුදයක් දාන. නිරෝධයක් දන්නවා මාර්ගයක් දන්නවා ඉතින් මේ දෙන්නගේදී බැලු බැලමට පෙන්චිනි වැද්දට බණ අහලා නිවන් දකින්න පුළුවන් අර සාන්තකතිය ඇති අම්මට නිවන් දකින්න බෑ මොකද යා නිවන් දැකලා ඉතින් මෙවැනි ධර්මයක් එහෙම නැත්නම් මෙවැනි දෙයක් දන්නේ නැතුව අපි හිටියානම් අපි මේ චරිත කතාවේ පළවෙනි සැරේම අපිට කිව්වොත් මේ ගෑණියක් ශිෂ්ට ගෑණියක් කැලේට ගිහිල්ලා වැද්දෙක් එක බෙන් බැඳලා වැද්දෙක් එක්ක පෞල් ජීවිත කරනවා කියපුවාම පිටය ගෑණිගේ චත්තේ චත්ත ලක්ෂණ දෙන්නේ නැහැ. චරිත සාහිත්‍යයක් දෙන්නේ නැහැ. ගෑණියක් කියලාවත් දෙන්නේ නැහැ. ශිෂ්ට ගෑණියක් කියලාවත් දෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ගෑණි මිනිහත් එක්ක පුතිලා දරුවෝ තුන්දෙනෙක් හම්බ වෙනවා. දිගටම දරුවන්ට ගෑනුන්ට අවශ්‍ය කරන ඕ ආම්පන්න හැමතකත් කරන මේ මනුස්සයා කිව්වොත් අපේ හිතට කවදාකවත් හිතන්න බෑ. මේ මනුස්සයා අදාළ කුසල් රාශිය රැස් කර අකුසල් රාශිය රැස් කරගන්න නැතුව මේ වැඩේ කරන තරම් දක්ෂයි කියලා. ඊට පස්සේ බුදුහාමුදුරෝ බණ දේශනා කරනකොට අර වැද්දු තුන් දෙනාම නිවන් දැක්කයි කිව්වත් ශිෂ්ට මිනිස්සුන්ගේ බරපතල ප්‍රශ්නයක් නේ. මේවා සුදී ඉඳලා හැන්ද වෙනකන් සතු මරනවා. බුදුහන්සේ දකපුවා මේ බුදුහාමුදුරන්ට දුන්නේ විදින්න හදපු මනසයට බුදුහන්සේ බණ කියනවා කියලා නිවන් දකින්න පුළුවන් කිව්වහම මේ අවුරුදු 20 භාවනා කරපු කට්ටිය හිතනවා එහෙනම් ඒ දවස්වල නිවන ලාභෙට දෙන්නේ නැති සුපර් මාකට් එකේ දැන් නිවන් ගණන් ගිහිල්ලා වෙන්නේ නැහැ. එහෙනම් දැන් මේ බඩු නැතුව ඇති මේ කාලේ මොකද අපි ඒ තරම් වැරද්දක් අඳුනගෙන තියෙන මේ දුක්ඛ සත්‍ය කියලා. භාවනාකාරයවත් නැත්නම් කිව්වොත් යෝගාවචරයවත් නැත්නම් ආරණ්‍ය වාසී සංඝයා වංශේ නමක් වුණත් මේ දුක්ඛ සත්‍ය දන්නේ නැති නිසා භාවනාවේදී හෝ එදිනදා වැඩ කරති යුතුයි. මේ දුක නොදන්න නිසා දෙපොලක වරද්ද ගන්න. එකක් තමන්ට චේතනා මාර්ගයෙන් රස කර ගන්නා වූ යම් යම් වලක්වා ගත හැකි අකුසල කර්ම වලක්වා නොගැනීමෙන් එක දුකක් ඇති කරගන්නවා. දෙක මොන චේතන ඇතු හෝ නැතු හෝ නැති කරන්න බැරි දුකක් තියෙනවා. ඒක නැති කරන්න තටමනකොට ආය දුකක් ඇති කරනවා. මේ දෙකම යෝගාවචරයට තියෙන ප්‍රධාන ප්‍රශ්න දෙක. මෙන්න මේ ටික මට නැති කරන්න පුළුවන්. ඒ මොකද මම චේතනාවෙන් ඇති කරන දේවල්. ඒකට ශික්ෂාව කියලා කියනවා. ඒකට ශික්ෂාව නැහැ. දැන් ශික්ෂාව කරගන්න නැතුව භාවනා කරලා කෙලස් කපන්න හදනවා. භාවනා කියන්නේ ශික්ෂාවක් තමයි. ඒක නිසා තමයි චේතනා වශයෙන් ඇති කරන කෙලස් තියෙනවනම් හැම චේතනාවටම වග වෙලා ප්‍රමාණ කරලා අදුම චේතනා ප්‍රමාණයකින් ජීවත් වෙන්න ගන්න උත්සාහය සබ්බ ලෝකේ අනාභිරත සංඥා විදිහට බුදුහාම සඳහන් කරලා තියෙනවා. මේ ලෝකේ උපයුපාදාන චේතනා අදිඨානාබිනිවේසානුසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයං උච්චතානන්ද සබ්බ ලෝකේ ආනාබිනත සංඥා. මේක තමයි අන්තිම සියුම් හික්මීම. ඒක මේ හිතෙත් එක්කීම, වචනෙත් එක්කීම, කයිත් එක්කීම. ඊට පස්සේ භාවනා කරනකොට අපි යම් තැනකට එනවා දුක්ඛ සත්‍ය නියෝජනය කරමින් මම මැරිලා නැති බව මම දන්නවා. නිින්ද ගිල්ලා නැති බව මම දන්නවා. ක්ලාන්ත වෙලා නැති බව දන්නවා. හැබැයි දුකයි. කම්මැලි, නීරස, ඒකාකාරී. අපි ඒකත් නැති කරන්න හදනවා. ඒක කද්දාකත් නැති කරන්න බෑ. මේ නැති කරලා නැති කරලා අඩියට ගියාට පස්සේ සාරිපුත්‍ර සංසේ සඳහන් කරනවා. දුක්ඛ සත්‍ය හතර ආකාරයකින් භාවනා කරන එකට පේනවා. දැනෙනවා. නිකම් පෙළෙන ගතියක් තේරෙනවා. හිතලගත් දෙකක් නෙමෙයි, වචනේත් නෙමෙයි, ක්‍රියාවෙත් නෙමෙයි, හිතෙත් නෙමෙයි. නිකම් පෙළෙන ගතියක් පේනවා. තවන ගතියක් තියෙනවා. ඒ වගේම මේ ගොජේ නිතරම මාරු වෙන ගතියක් තියෙනවා. මේක දුක්ඛ සත්‍ය කියලා නතර කරන්නේ නැතුව මේකත් නැති කරන්න උත්සාහ කරන මිනිහා ගලක තියෙන තද ගතිය නැති කරන්න හදනවා වගේ. වතුරේ තියෙන තිත ගතිය නැති කරන්න හදනවා වගේ කොච්චර තටමැව්වත් යායුතු සීමාවේ ඉක්මවල ගිහිල්ලා ප්‍රශ්න සීමාවේ ඉක්මවල ගිහිල්ලා මූලධර්මවාදීව සියලු කෙලෙස් දුරවන් කරන්න උත්සාහ කරනවා මේ භාවනාවේ. සියලු කෙලෙස් දුරවන් කරන්න බෑ. මේක බාර ගන්න. මේක නෑ දුක්ඛ සත්‍ය කියන්නේ. මේක බලන්න භාවනා කරන විතරක් තියෙන්නේ. භාවන නොකරන වෙලාවේ නැද්ද? සක්මන් අපි කිව්වෝ වෙන ඉරියව්වක ඉන්නකොට කොයි වෙලාවෙත් මේක තියෙනවා. ඒ නිසා කවදා හෝ යෝගාවචර මේ දුක්ඛ සත්‍ය කියන එක අබුද්ධෝත්පාද කාලේ තියෙන එකක්. බුද්ධෝත්පාද කාලේ තියෙන එකක්. අඟුලිමාල ගාවක් තියෙනවා, දේවදත්ත ගාවක් තියෙනවා, සාරිපුත්තු සාංශ ගාවක් තියෙනවා, හැම කෙනෙක් ගාම තියෙනවා. දැක්කේ නැත්තම් මේ දුක්ඛ සත්‍ය කියන එක දැක්කේ නැත්නම් උන්දලා ඒක නැති කරලා සැප හොයන්න හදනවා. කවදාකවත් ඒන දුක්ඛ සත්‍ය බාර ගන්න ලෑස්ති නැහැ. එයාට කියන පුතත්ජනය කියලා. ආර්යයන් වහන්සේ හිතාමතා රැස් කරන දුක් ඉල්ලගෙන කරන පරිප්පු කියලා තියෙන්නේ. ඇදගෙන නානවයි කියලා තියෙන්නේ. ඒක නතර කරන්න. පුළුවන් තරම් නතර කරන ඊට පස්සේ යමක් එනවනේ. gediya pitibba බාර ගන්න. එයා ඒක නැති කරන්න උත්සාහ කරන්නේ. එයා දන්නවා මෙන්න මේ ලකුණු එනකොට මම දන්නවා මම දැන් අඩියට ගිහිල්ලා තියෙන්නේ. මේක තමයි දුක්ඛ සත්‍යය. ඔක තමයි සෝවන් වෙච්ච නකදාගම වෙනකොට ඔය ටිකක් සිව් වෙනවා. සකදාගාමී වෙච්ච අනාගාමීට ඕකත් තව ටිකක් සිව් වෙනවා. රාහත් වෙනකොට සිව් වෙනවා. ඒකට හැබැයි මට කරන්න දෙයක් නෑ. ඒකට මේ පවුනකර ඉන්න එක විතරයි කරන්න තියෙන්නේ. හැබැයි චේතනා මාර්ගයෙන්, සංස්කාර මාර්ගයෙන්, ආලවට්ට මාර්ගයෙන් පැහිය වෙන්න හදලා, සෝබන කරන්න හදලා ඇති කරන දුක්. එඳ අනුන්ගේ දුක්, නොපැමිණි දුක් කිසිම දෙයක් ගන්නෑ. පැමිණි දුක් පැනිරහයි කියලා අපේ සිංහලක වචනයක් තියෙනවා. පැමිණි දුකත් දුක්ඛ සත්‍ය නම් ඒකට භාවනා කරන්නේ නැහැ. ඒක භාවනා මේක මේ අවබෝධ කරන එකයි තියෙන්නේ. මේක දුක්ඛ සත්‍යය. ඒක නිසා මෙතන ඉන්න කිසිම කෙනෙක් මේක නොදැක්ක කෙනෙක් නැහැ. එක්කෝ තමන් චේතනා කරමින් ඇති කරගත්ත චින්තාමය දෙයක් පරම සත්‍ය කියලා හිතලා පටලවාගෙන ප්‍රත්‍යක්ෂ වන වන කරනවා. ප්‍රත්‍යක්ෂයට යන්න දෙන්නේ නැහැ. ඒ නැත්නම් ප්‍රත්‍යක්ෂ වශයෙන් දුක්ඛ සත්‍ය අවබෝධ කරද්දී ඒක නැති කරන්න තටමන. ඒකට ඒකට එහා යන්න හදනවා. ඉතින් අර මේ මේද පහදානේ වැතිච්ච කවුඩා කොට කොට කරගන්නවා වගේ දුක්ඛ සත්‍ය පිළිගන්න ඇස්සෙන්නේ. ඒක නැත්නම් මේ භාවනා කරලා විනාඩි 10ක් ඇතුළත දුක්ඛ සත්‍ය එනවා. ඒකට මේ අවුරුදු ගණන් භාවනා කරන්නේ. ඒක මේක දුක්ඛ සත්‍ය වල පිළිගන්නේ. ඒක හේතනම මේ සීල නැති නිසා වෙච්ච එකක්. සතිය නැති නිසා වෙච්ච එකක්. සමාධිය නැති නිසා වෙච්ච එකක්. පෙරකල අකුසල නිසා වෙච්ච එකක්. එහෙනම් මම භාවනා කරපු නැති නිසා වෙච්ච එකක් කියලා විනානා ආකාරයෙන් අර වෙත පැමිණිච්ච දුක දුක්ඛ ආර්ය සත්‍ය වශයෙන් බාර ගන්න වෙනකොට ඒක ඒක නැති කරන්න හදනවා. එහෙම නැත්නම් ඒක චේතනා මාර්ගයේ ආලවට්ට මාර්ගයේ සංස්කාර මාර්ගයේ බෝකන ඉතින් මේ හරියට ඒක බෝ කරන්නෙත් නැහැ. යථා මට්ටමට ආවට පස්සේ ඊට යන්න අනවශ්‍ය වීඩියෝ කරන්නෙත් නැතුව පළවෙනි සැදේ නැතර කරන තැන තමයි සෝවාන් වෙනවයි කියලා කියන්නේ. නිසා ඒ සෝවාන් මාර්ගයට ඉඩ ප්‍රස්තාව සෑම කෙනෙක් ගාම සමාකාරයෙන් පවතින. කිසි කෙනෙක් එතෙන්ද බ්‍රේක් දන්නේ නැහැ. කඩාගෙන යන්න හදනවා. එහෙම නැත්නම් ඊට කල්ැතුව බ්‍රේක් ගහලා තමන් තම තාම චේතනාතීති තාම අදිෂ්ඨානතීති තේවල අබිනිවේෂ අනුසේතියේදී අදන් නිවන් ලැබුණයි කියලා ලෝකයට ප්‍රකාශ කරන්න හදනවා. ඒ දෙකම ඉතින් එච්චරම බරපතල වැඩි නෙවෙයි. ඒවා මේ වීචිකම කියලා කාම බරපතල නෑ සුද්ධ කරන්න බෑ. හරිම සියුම් ඒක කතා කරාට විප්ලවීය චේතනාවක් නැති රැඩිකල් වාදී කෙනෙකුට විතරක් මේක අල්ල ගන්න පුළුවන්. ඒක භාවනා කරන එක නෙවෙයි. ඒක මේ අන්වේ ඥාන වලින් ණය විපස්සනෙන් අල්ලතැයි. නමුත් හොඳ සාකච්ඡාවකින් නම් එහෙම නැත්තම් කියනවා නම් තමන්ගේ தত্ত্বය මතිමතාන්තර දාන්න නැතුව හරියට කමඨාන් සූත්‍ර කරන කෙනාට නම් ලියන භාෂාවෙන්ම කියලා දෙන්න පුළුවන් මෙන්න මෙතනයි බහුවෙලා තියෙන්නේ කියලා. එහෙම උංගව දෙනෙක් කරන්න හදන්නේ මේ ලෝකයාගේ ප්‍රසාදේ ලිදන්න දිනා ගැනීම සඳහා රංගපෑමක් කරනවා. ඒකට දොස් කියන්නත් බෑ කියලා කටුන්දි ස්වාමීන් වහන්සේ කියනවා අපි භාවනා කරනකොට ලෙඩෙක් වගේ හැසිරෙන්න ඒ මොකටද ලෙඩේ සනීප කරන්න ඕන නිසා. පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා වින්දට වැඩි අඩු වේගයකින් නැවතිල්ල වැඩකරන මේ தත්ත්වේ තේරුම් ගන්න මේ කවුරු ප්‍රසාද කරගන්න කරන වැඩ නෙමෙයි ඒක. භාවනාදී හොඳ සතියක් පිටව ගන්න නැවතිල්ල වැඩ කරන්න කියලා. ඒ නිසා ඒව රංගපෑම් නෙවෙයි. ඒක කාටත් කරන්න වෙනවා. නමුත් ඒකේ සීමාව දන්නේ නැතුව මේ කෙලෙස් කපන තැනදී අනුන්ගේ ප්‍රසාදේ දිනා ගන්න මේ හිත හිත දිනා ගන්න මේ කරන වැඩ මට බේනේ සුද්ධ ආගමක්. බුද්ධ ආගමේ තියෙන හරියක් තියෙන ඔච්චර. මේ ලෝකයාගේ හිත දිනා ගන්න ආමඳුරු පෙළ ගැහිලා. ආමංගල්‍ය අධ්‍යක්ෂකවරු වෙලා උත්සව සංවිධානය කරගෙන මේ මිනිස්සු නලවන්න නලවිලි කවි කිය කියා. මේ මිනිස්සුන්ට ඒක බුද්ධහම කියලා දුන්නාට පස්සේ මිනිස්සු මොනව කරන්නේ? මිනිස්සු යන්නේ මේකේ. මේ පිංකම්. භාවනා කරන්න ගිය එකනට හරියට මේ ටික මම වවාගත්ත දුක, චේතනාවෙන් ගත්ත දුක, අදිෂ්ඨාණයෙන් ගත්ත දුක, ප්‍රාර්ථනාවෙන් ගත්ත දුක කියලා දන්නවනම් ඒක හාස්‍යයක්. ඊට පස්සේ මෙතනින් එහාට මොනවා කරුවත් බුදුහාමුදුරත් මේක නැති කරන්න බෑ. ඒක සවපදිශේෂ නිර්වාණ ධාතුවෙන් යන්නේ. අනුපදිශේෂයෙන් යන්නේ ඒක පිරුණම් පානට වෙන්නේ. ওই ටික කාගෙන හිටපන්. ඕක පුළුවන්. එතන බ්‍රේක් ගහන්නත් බෑ. ආන්න මේ දේ තේරුම් ගන්න පුළුවන් නම් අපිට තියෙනවා මේ පුද්ගලික තියාවෝ කෙලේශයක් තියාවෝ අරුණක් දිහා බලලා අපි ගන්න මේ පළවෙනි ආකල්පයත් ඒක දිහා ගොඩාක් වෙලා බලන ඉන්නකොට විපරිණාමේ හරහා පරිණාමේ හරහා රූපාන්තරණේ හරහා මේ පේන දේ දිහා බලනකොට අපිට ඔක්කොටම සමාන දර්ශනයක් තියෙනවා අපිට ඒක තේරුම් ගන්න හැකියාවක් නැතිකම ඒක භාවනාවෙන් එකක් නෙවෙයි ඒක නිබ්බක ප්‍රඥාවෙන් එන්න ඕනේ. උපත්ති ඥානෙමුත් ඕනේ. හැබැයි බුදුචාන් වහන්සේට අමතර පුංචි උපමානයක් ඉදිරිපත් කරලා තියෙනවා. කල්යාණ මිත්‍ර ඇසුරේ ඉන්නකොට ඒ කල්යාණ මිත්‍යාගේ தત્ත්වය බෝ වෙන්න පටන් ගන්නවා. ඒ කල්යාණ මිත්‍යාත්යෙන් ලෙඩක් කියලා හිතමු. ඒ ලෙඩේ Tamanට බෝ වෙනවා. ඒ නිසා නිව නිකප නිපක් ප්‍රඥාව නැති වුණාට කොන්දේසි විරහිතව කල්යාණ මිත්‍රෙක් ආශ්‍රය කරනකොට ඒක මේ ආරෝපණය වෙන ගතියක් තියෙනවා. ඉන්ඩක්ෂන් එකක් එන්න පටන් අර ගන්නවා. ඒක තමයි බුද්ධ ශාසනය කියන්නේ. බුද්ධ ශාසනය කියන්නේ එහෙම කාලයක් දුහවල ඇති කරනවා. ඊට පස්සේ කල්යාණ මිත්‍රු ගාව ඉන්නකොට Tamanට තේරුම් නැති වුණාට ක්‍රියාකාරකම් වලින් නිහඬ බණින් අල්ලා ගන්න පුළුවන්. ඒකනම් අන්තිම තීක්ෂණ වැඩක්. තාමත්ම කුශාග්‍ර බුද්ධිමත් කෙනාට මේ ක්‍රියාවලිය දිහා බලලා අල්ලා ගන්න පුළුවන්. එහෙම නැතුව මේ දහසකුත් එකක් භාවනා කරාට ඒ කෙනාට මේ පිහිත විවට තුච්ච පූර මේ මේ தত্ত্ব දෙකෙන් කියන මේ උපමාන දෙකවත් අල්ලගන්න බෑ අපි අනුන් සන්තෝෂ කරන්නට අනුන්ගේ ඇස්වල ජීවත් වෙන જાතියක් වශයෙන් ගත කරන්න වෙලා තියෙන විශේෂම සංඝයාට සංඝයා මේ අනුන්ගේ උත්සව අලංකාර කරන රූප සුන්දරීතාවකට ඉදිරිපත් කරන නැත්නම් සත්වෝද්‍යානක ඉන්න කූඩුවල දාපු සත්තුවා. මිනිස්සු හරිය කැමති බලලා මේ වැඳලා පැත්තකට වෙන්නේ. සංඝයායේ ඛණ්ඩ නරකයි. මේ රට්ටු හන සම්ඩුවක්වත් රට්ටුගේ බඳු පිටු ලබා ගන්න කරන එක නෙවෙයි. අපි මේ මේ සිවුර දාගෙන කහ සිවුරක් අඳගෙන ඉන්නේ මේ ඉංගා කන්ට්ලේසි. පැත්තකට වෙන්නේ ලේසි හැබැයි මේ රට්ටු නලවන එක නෙමෙයි තියෙන්නේ. මේ කරන වැඩේ අපි මේ ඉදurang පැවැත්වීමේ අපි චතුරාර්ය සත්‍ය අවබෝධයට දුක්ඛ සත්‍ය අවබෝධයට කොච්චර උදව් වෙනවද කියන එක අපිට වෙන්නේ නැත්නම් අපි මේ කුලියට රංගපාන නාඩගම් කරන පිටසක් කරනවා යෝගාවචරොත් ඉච්චරයි යෝගාවචරය සුදු වෙන ගන්නවා බාපණයක් දා ගන්නවා අනුන් දෙන කාල දෙයක් කාල ජීවත් වෙනවා එතකොට මේ කරන දේෙන් තමන්ගේ සීලයට සහ ප්‍රඥාවට මොකද්ද හම් වෙන මේ සීල වටිනාකම දැන් මේ භ්‍රමචර්ය වටිනාකම කියලා තේරුම් ගන්න නැත්නම් එහෙම නැත්නම් දවසින් දවස ඒක පොඩ පොඩ වැටෙන්නේ නැත්නම් ඉතින් කලේ මුණින් නැමල වතුරයක් කරුවා කියන උපමාව තමයි මට කියන්න වෙන්නේ. කුඹු කුඹුමාවේ තවත් උපමාවක් තියෙනවා. කලේ මුණින් නැමල වතුරයක් කරුවට වතුර යන්නේ නැහැ. ඒ නිසා හොඳට මතක තියාගන්න අපි මේ කරන භාවනා විනාඩියකම ප්‍රතිඵල තියෙනවා. නැයි පහේ ප්‍රතිඵල තියෙනවා. තිහේ තියෙනවා. පැයේ තියෙනවා. තුන හතරේ තියෙනවා. දවසේ තියෙනවා. දෙකේ තියෙනවා. එකට එක ප්‍රතිඵල තියෙනවා. ඒක තේරුම් ගන්න බැරි අපේ මිනුම් දණ්ඩේ යම් යම් දෝෂ තියෙනවා. ඒ නිසා මේ උපමා විතරයි බුදුජානසී මේකේ පෙන්වන්නේ. අරයට වැඩිය මෙයා හොඳයි, මෙයාට වැඩිය එයා හොඳයි කියලා ඒ වචනවත් බුදුහාමර කියලා නෑ. ඒ නිසා මේ අනුන් බාහිර ලෝකේ මේ මිනිස්සුયો කරගෙන යන වැඩ නිසා අපි මනාපමනා පහල කරගෙන කෙලෙස් රැස් කිරීමේ වැඩේදී පරිසම් වෙන්න. ඒකට මට ස්ථේරවාද සම්ප්‍රදායේ දීලා තියෙන උපමාව තමයි ඔබ පැවිදිලා අවුරුදු 5ක් යනකම් මේ මේ පරිපාලන වැඩවලට අත දාන්න එපා. ඕන කෙනෙක් ඕන දෙයක් කරපම් ඔබ ගිහිල්ලා තෙරුණාංශර කියලා නිකන් හිටපන්. අවුරුදු 5ක් 10ක් අතර ඔබට තෙරුණාංශේ දෙයි මේ වැඩේ කරපම් කියලා කරනකොට බලපන් මේ මිනිස්සු જાති ගොඩක් ඉන්නවා. ඔබ මේ මිනිස්සුන්ගේ පව් උඹේ ගාගන්න එපා. අවුරුදු 10 පැන්නට පස්සේ කියනවා ගෝලයේ හදපන්. අනිත් මිනිස්සුන්ට කියලා දීපන්. 20 පැන්නත් පස්සේ තමයි තේරෙන්නේ මේ මිනිස්සු පව් කරාට උඹ ගා ගන්න එපා. උඹට පුළුවන් තරම් නායකෙක් කරද ගුරුවරයෙක්ට ඉඳලා භාවනා කරගෙන ටික ටික වත්පිළිවෙත් කරන්න ඕනේ මේ මිනිස්සුන්ගේ චරිත වෙනස් බව තේරුම් ගන්න. නානත්ත කාය නානත්ත සංඥා. ඒ බව බුදුහාමුදුරුවෝ පිළිගන්න කැමති නම් අපි මේ අවුරුදු 2000 ඊට පස්සේ පහළ වෙච්ච අපි ඒකෙන් මොකටද අපේ ප්‍රශ්නේ ආකූල කරගන්නේ සංකර කරගන්නේ නිසා භාවනා කරන කෙනාට මේ සමාජයත් එක්ක හැසිරීමේ පුංචි පුංචි ආදර්ශවල සම්බන්ධතාවල වටිනාකමක් නැත්නම් ඒ කෙනාට හරි අමාරුයි විපස්සනා විදිහට කරගෙන යන්න. ඒ නිසා තමන් වෙත පැමිණෙන දුක් වගකීම් පුළුවන් තරම් බලන්න කරන්න බෑ ඉල්ලලා ගන්න එපා. කිසිම වගකීමක් ඉස්සලා ගන්න එපා. වෙත පැමිණෙන එක සලකා බලන්න. සලකා බලලා ඒ හරහා පුද්ගල සත්තර සම්බන්ධතාව හරහා නම පුද්ගලයන් කෙරේ දක්වන ආකල්ප හොඳ නරක හරි වැරදි ප්‍රිය අප්‍රිය අරමුණු කෙරේ දක්වන හොඳ නරක ඒ විදිහට වාර්තා කරන්න දන්නවනම් අපි මේ පූර්ණික මොනින්තරව බහනා දේශි. අනික මේක කොයි තරම් අපායේ ගියත් Tamange නිවන් මාර්ගයට බාධාවක් නෑ. ඒ වගේම තමනුත් තව කෙනෙකුගේ තර්ක විතර්ක වලට හේතු වෙන විදිහේ ඒ ආකල්ප විෂම කරන්න යන්න එපා. ඒකට අනිදි කරගෙච්ච ලෝකයක් මේක. අංජබජල් ලෝකයක්. ඒ මිසු පව් කරගන්න. සකුලුවාතරන් තමන් අරසා වෙන්න. අනුන් මනින්න යන්නත් එපා. නමුත් නමුත් Taman හැංගිලා කරන්නත් එපා. හෙලියකට ගෙරුවොත් ඒ සරුවචනාංශ වැඩ හිටපු කාලේ වගේමයි සමාජය අද නිවන් දොර ඒ විදිහට මාර්ශා වෙලා තියෙනවා. අපිට තරම් මේ බණ අදාළක් නැහැ ලෝකයට. ලෝකයේ තරම් අන්‍ය විහිිතයි නිසා සිල් දිනාට මේ Tamanගේ ආකල්ප පරිණ ජීවිතය ඇති කරගත්ත අත්දැකීම් සහ අන්තර්පුද්ගල සම්බන්ධතා හරහා Tamanගේ භාවනාවේ සහ අප්‍රමාදී ජීවුණුව තම තමන්ට දැන ගැනීමට ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දවසේ ධර්ම දේශනාව මෙතනින් නැත කරනවා. සියලු දිනාටම සනසීමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ධර්ම දේශනාව නිමාවේ කෙටි විරාමයක් වේ කාලයක් ගත කරලා වැඩ කරනවා පොදු සම්ප්‍රදායක් විදිහට මේ ධර්ම දේශනාව සම්බන්ධව හෝ එහෙම නැත්නම් විශේෂයෙන් වස්තවේදිත ධර්ම සාකච්ඡාවක් වශයෙන් ඉදිරිපත් කළ යුතු ප්‍රශ්න ප්‍රකාශන තියෙනවා ලබා ගන්න තියෙනවා පිටාවදා විගාතහජනට ඉස්සර වෙලා කාට හරි මේ සම්බන්ධව ධර්ම සාකච්ඡාවක නාමයෙන් කිවිතුකල විද්‍යාවක් තියෙනවා ඉදිරිපත් කරන්න කියලා මම කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ආනාපානේ ආකාරය කොරහන් දෙන මොන දැනුම් මොන තරම් ඒක මේ වෙනකොට ගොඩාක් දේශනාවල සඳහන් වෙලා තියෙනවා. ආනාපාන ගැන නෙවෙයි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ පහේම ආකාරය පලක්. දැන් ෆිසික්ස් වල කියලා 11 dimension කියලා කතාවක් කරලා තියෙනවා. අපි භෞතික විද්‍යාවේ ලක්ෂයක් කියලා කියන්නේ dimension නැහැනේ. ඒ රේඛාවක් කියලා කියන්නේ දිගක්. උසක් ආපුවම 3D කියලා එකක් තියෙනවා. 3 dimensional. ඒකේ 4th dimension කියන එකක්. 4th dimension කියන එකක් ඇල්ලුවා. මේ මනින්න පුළුවන් දේවල් උස දිග පළල උස 3D. එහෙමනේ කියන්නේ. එතකොට ඒක කියුබ් එකක් හැදෙනවා. ස්පටිකයක් වෙනවනේ. ඊට පස්සේ මේකේ reality කියලා කාර්යයක් තියෙනවා. ඇති ඇති හැටි කියලා. ඒක ෆෝත් ආර් කියලා ෆෝත් ඩයිමන්ෂන් කියලා එකක් පටන් ගන්නවා. ඉතින් ඒක තමයි අපි ඉස්කෝලේ යන කාලේ තිබුණේ. ඊට පස්සේ මේකට දැන් end ඇවිල්ලා දැන් 11 dimension දක්වා ගිහිල්ලා තියෙනවා. ඒ space time කියලා තව එකක් දාගෙන තියෙනවා. physics quantum පැත්තට ගියාම තව දාන 11 dimension. ඒ වගේ එකක් දැසේ දේශනා කරලා තියෙන ඕනෙම අරමුණක රූප වේදනා සංඥා සංකාර විඥාන වල 11 ආකාරයක් තියෙනවා. මනුස්සය 11 ආකාරෙම පඹ ගායේ පැටලිච්ච හිවල්ලු වගේ පැටලිලා තියෙනවා. 11ම එකයි. කොළහේව තියෙන එකයි මේ මිනිස්යා මේ ඥානය හරහා දැනුම හරහා විභජ්‍යවාදී හරහා දක්ෂින දක්ෂින දේ මේ 11 ආකාරයට බෙදන්න ගිහිල්ලා ප්‍රශ්න 11ක් හදානවා. එයා කැමති නෑ මේ ප්‍රශ්න ඔක්කොම එකයි කියන්නේ. එකෙන් පටන් ගත්තේ කියන්නේ. ඉතින් ඒ නිසා මේක දකිනකොට ඒකට විරුද්ධ පැත්තක් පේන බලනකොට දෙකම ඉල තියෙන එක. ඉතින් මේක පෙන්වන්න පුදුරන්ස් කියනවා ආනපාන විතරක් සීමා කරන්න එපා. හැම එකටම බලනවා. ආනපානේ ගත්තොත් ආනපනටි අතීත නාගත වර්තමාන කියන කාලමාන දිවි තුනක් තියෙනවා. විචානපාන විනානපාන වෙන්න තියෙන ආනපාන. ඒත් එහෙම දෙයක් නැහැ නේ ප්‍රകൃති. ප්‍රകൃති තියෙන වර්තමාන විතරනේ. මොන මනුෂ්‍යකට බෑනේ අතීත නාගත නැතුව වර්තමානේ අල්ලන්න. ඒක කාලමාන දිවි තුනයි. ප්‍රිය අප්‍රිය කුරුසුසි ළඟ දුර ඇතුළත පිටත. අට. මේ අටම එකක් දෙකට කැඩීමෙන් ඇති කරගන්න ප්‍රශ්නයි. ඊට පස්සේ ප්‍රියා ප්‍රීතිය ගැටෙනවා. නමුත් දෙකම ඇවිල්ලා තියෙන එකේ. දුර ළඟ දෙකම ඇවිල්ලා තියෙන එකේ. ඇතුළ පිට දෙකම ඇවිල්ලා තියෙන එකේ. පරමාර්ථ වශයෙන්. ඉතින් සම්මුති ඉනකොට මේ 11 ආකාරයට දාගෙන අපි අරක දැක්ක මේක දැක්කේ නෑ. අර්ධික දැක්ක මේක දැක්ක නෑ කියලා ඉතින් ප්‍රශ්න කර ගන්නවා. ඉතින් මුතුඥාන සඳහන් කර දෙනවා කවුරු හරි කවදා හරි මේ 11ම දැක්ක දවසට තේරෙනවා. මේ 11ම එකක මුණක්. අරක නැතුව මේකට ඉන්න බෑ. දුර නැතුව ළඟ ඉන්න බෑ. ගොරෝසු නැතුව සියුම් ඉන්න බෑ. නමුත් අපිට ගොරෝසු එකයි සියුම් එකයි කියලා දෙකට බෙදලා පෙන්නනවා. ඉතින් මේක තමයි ප්‍රපංච කරනවා කියලා කියන්නේ. ලෝකේ ඥානීය කියලා කියන හරිය සියලම අවිද්‍යාව. ඒක වෙන්නේ මේ එකක් තියෙන එක බෙදලා වෙන් කරනවා. බෙදලා වෙන් කරපු ගමන් අනාගන්න. එයා දන්නේ අපෝ එකට යන්න පාර දන්නේ. බෙදාගත්ත ගමන් ඒකුල් අතර ගැටුමක් ඇති වෙනවා. බුදුදහමේ කමිටිනේ එකක් දැනගෙන එකට යන්න අපව බින්දුවට බසන්නේ ඒක අපු මූල ප්‍රභාවයට යන්නේ. ඊට පස්සේ දෙකක් තමයි. ඒ නිසා ආනාපාන සම්බන්ධයෙන් ඒකල සාකාරය දන්න කෙනා රූපේ වේදනාවේ තියෙන සංඥාති සංස්කාරති නුයි. ඒක මේ මේකට අනුයා අනුමානව අනුමාන ඥාන වලින් අල්ලන්න පුළුවන්. මේක පොඩ්ඩක් හොයන්න කියලා. ආනාපාන දකිනකොට සිවුණයි කියලා අතාරින්න මේකක් ආනාපාන. අප්‍රියුණයි කියලා අතාරින්න මේකක් ආනාපාන. ඈත්ුණයි කියලා අතාරින්න මේකක් ආනාපාන. කොයි එකට ගියත් ආනාපානේ ඉන්න තාක්කයි දත යුතු ගුණතක් මෙත හොඳ නරක දෙකක් නැහැ. සිවුණක් කරොසුණක් දෙකම සමාන ලබුන් ලැබෙන්නේ. එහෙම කියවම තේරෙනවා. මට නම් දෙකයි කමන්නේ නැහැ දෙකේම මේ යමක් තේරුම් ගන්න හදනවා කියලා කියන්නේ අනනිකම. අපිට උගන්වන ඉස්කෝලේ උගන්වන මේ දැනුමින් ඒ නිසා කියනවා මේ දැනුම කියලා කියන්නේ අවිද්‍යාවට නමක් කියලා. අපිට දැනුම වැඩි වෙන්න වැඩි වෙන්න යමක් දැක්කට පස්සේ ඒක විවිධ පැති වල දාන පඹගාලේ පටලවනවා. ඒසාමි කියන්නේ ලෞකික ඥාන වලට දෙන්න පුළුවන් නම තමයි අවිද්‍යාව. ඒක වැඩි වෙන්න වැඩි වෙන්න අවිද්‍යාව වැඩි. හැබැයි ඒක දන්නවනම් ආපහු හිටපු තැන යන්න අහිංසක වෙන තැන අහිංසක තැනට යන්න කොච්චර දැනුවත් ප්‍රශ්නයක් නැහැ. ඒ දැනුම ඇඳගෙන ඔටුන දාගන්නේ. ඌ අපව අහිංසක බවට පාර දන්නේ. ඒක ඒකවල දැනුම ඔටුනක් දාගන්නේ කටුවට උනක් තමයි. එනිසා අද ඉගෙන ගන්න ඉගෙන ගන්න අවිද්‍යාවේ කිලෝස් තමයි. ඉමේජිනේටි මොඩය හොඳයි කියන එක නෙවෙයි තියෙන්නේ. මොනේද කියලා දෙන්නවත් කියන්නේ. ඌ හොයන්නේ නැහැ. ඔයනේ කරන්නේ. ඉතින් ඔබ කොච්චර ඉගෙනත් බින්දුවල බහින්න දන්නවද? අහිංසක වෙන්න දන්නවද? ඔබට දැනුම වැඩ ගන්න පුළුවන්. ඔබ දැනුම කුඹන්න ගත්තොත් නයාවක්. පෙනේ. ඉන්ජිනේර් නම් සිත තම කොම්බා ඒ අද තියෙන දැනුමට සුද්ධ වචනේ අවිද්‍යාව දැනුම වැඩි වෙන්න මාන්න වැඩි වෙනවා. සක්කාය දිට්ඨිය වැඩි වෙනවා, තෘෂ්ණා වැඩි වෙනවා. අවිද්‍යාව වැඩි වෙන්න වැඩි වෙන්න දෙනවා. ඒ නිසා සියල්ල ලබල මොඩෙක් වගේ ඉන්න පුළුවන් නම් ප්‍රහාණ. ඔක්කොම ලබන්න. ඥානයක් ලබලා මොනම දෙයක්වත් දන්නේ නැති අහිංසක වෙන්න පුළුවන් නම් මුනිවරෙක් වෙන්න. නැත්තම් දැනුම වැඩි වෙන්න වැඩි ප්‍රපංච කරන්න වෙනවා. ඒ නිසා ඒකෙන්මයි ගහන්නේ. විසෝයන දැනුම ඉවර කරගන්න ලබපන්. ලබල කික්ක වගේ හිටපන්. කික්ක වගේ හිටපන්. කියන්නේ නැත්නම් ඒක නිකන් අවිද්‍යාව වැඩි කරගත්තා කියලා හිතාගනි. ඒක දැනුම නැති දැක්කර නොදැක්කම. අපරට නෑමනා වගේ. උලංකම තුනක් ඒක වගේ දැනුම තිබුණාට මෝඩෙක් වගේ හැදෙන්නේ කියලා කියනවා. ඒකට ඒ කහට වැදෙන්නේ නැහැ තමයි. දැනුම තියෙනවා හැදෙන්නේ අහිංසකෙක් වගේ. ඒක ඒක හරියනවා. ඒක මේ දැනුම තියන අයට තේරෙනවා. හරි මානෝ තරගයේ දැනුම ලබන්නේ. ලැබපු ගමන් අනික් අයට වැඩිය උසස් කළ සලකන ගතියක් එනවා. ගොඩ ගන්න බෑ. අහිංසකමට හරි බාධා. ඒ නිසා කියනවා මේ කියනාති ලෝකෙමවලා කියලා තියෙන මේ ගහේ විදියක් තියෙනවා කණ්ඩේපා. උඹට දෙන්නේ සම්පූර්ණ පාරාදීසයක්. කැමැති විදියට ඉන්න පුළුවන්. ඔය ගහේ ඉඩියක් තියෙනවා සර්පේකුත් තියෙනවා. ඇසුරු කරනත් එපා කණ්ඩත් එපා. මේ පාරාදීශය දෙනවා. පස්සේ සර්පයා දෙන්නසි ගියාට පස්සේ කියනවා ගෑයින කතා කරලා පිස්සු. මේ දැනුම කියන්නේ මේ විදිහට කියන්නේ දැනුම කියලා පොඩ්ඩක් කාලා බලපන්. ඔය දෙයනා ජොඹල යට කරගෙන ඉන්න හදන්නේ ඕක පොඩ්ඩක් කාලා බලන්න. කාපු ගමන් දැනුම ශරීරගත වෙනවා. තින්කටට ගහ වෙනවා. දැන් ඒක නිසා මිනිස්සෙක් ඉන්නවා. අර ලිංගිකත්වය තියෙනවා අර මිනිහට නැහැ ලිංගිකත්වය. ඒ නිසා මිනිස්සු කියනවා ඔබට පුළුවන් නම් මේ විදිහ කැලක් කාපු ගමන් දෙන්න සම සංවාසයේ ඉද. සංවාසයේ ඉතිපන නිසා දෙයන්නාට නෝ දෙන්නම ලිංගය වහගන්න. දැන් මොකද උනේ ඉන්නේ? අනෝ විදිහ වාග. එදා ඉඳලා දක්ව ගෙඩිය ගල්පු කට්ටිය. අල්ලගන්න පුළුවන්. ඊළඟට උඹද එදා දේනම් කරගෙන අදින් උඹලත් පාරාදීසෙ ඉවරයි. අලැල්ල යන්න කියලා පාරාදීසෙන් එළවුවා. ඉතින් අපි තාම යන්න හදන යට දිවුණු පාරාදීසෙ ගියේ නෝකා අහිංසක වෙලා හිටන නැවත පාරාදීසෙට යනවා. වම්ම දැන් මෙතනට ගිහලා බලන පාරාදීසෙට. ඒ කිසිම දැනුමක් නැහැ. කිසිම දැනුමක් නැහැ. අන්තිම අහිංසකයි. අපි බෙදිච්ච ගම පාරාදීසෙ. ඉතින් පාර ළඟ තියෙනවා. අපිට ඒ තේදී අපි කොච්චර අමාරුද ගන්න මම දැන් මෙතන ඉඳ හිට රේ දුනා මෙහෙට දුනා ඒ කියන්නේ අර දැනුමනේ අපිට බාධා කරන්නේ. ඒ අහිංසක තැනට යන්න පුළුවන් හැබැයි අහිංසක පහත් වෙලා නැහැ කියලා බුදුහාමුදුරු කියනවා. බාල අහයට අඩු අහිංසකයා වෙනම සූත්‍රයක් දේශනා කළා කියනවා. ඒ මනුස්සයාට කෙලෙස් නැති වුණාට පොඩි එකාට පහත් නැහැ මොකද කෙලෙස් තිබිලා ගෙවලම රහත් වෙනවා. නිකම්ම නිකම් ඔරිජිනල් account balance එකේ බින්දුවෙන් පටන් ගන්න කෙනාට රහත් කියන්න බෑ කියලා. ඒ බමුණෙකුට චෝදනා කරනවා මේ ඒ බමුණ කියනවා මම ඊගේ අතහැරලා ඉන්නේ. සම්බියම්බ කරන්නෙත් නැහැ. මට ව්‍යාපාර මොකුත් නැහැ. ඒ නිසා මට ගිහි කියලා කියන්න බා. මම භ්‍රමචාරී රකින්න පැවිද්ද කියලා. ඒක අපි ඉස්සරහම නික අමු ගියා. දරුවට බුදුලෙ දීලා තියෙන දරුවට බුමේ ධර්මයාශය කියලා නම දැම්මලා තිල් රකින්නෙත් නැහැ. යකෝ එහෙමනම් පොඩ්ඩට උතහරයි. උදිලත් උහත් නැහැ. ඒ නිසා ඔබ කෙලස් කපනවා. ප්‍රේත කරනට දැයි. මේක කෙලෙස් වල නරකක් නෑ. ඒක තියෙනවා ගිවන් කිරීමෙන් අපි ශිල්පයක් වෙනවා. හැබැයි එන්න එන්න අහිංසක වෙන්න. ඒක තමයි හරි අමාරු අපිට කරගන්න. අරමුණ අරමුණ කරමුණක් පැත්තට පත් වෙන කලින් ඒක සීකරගෙන හොයාගෙන යන පින්නේ ඒ ඒ කොපි එකට අනුව ආයතන හදලා ස්පර්ශ කරලා ඔක්කොම එන එළිය තියන පින්න සෙන්න කර්ම විපාකත් ඒක ඒ කර්ම විපාක මට්ටම කියන්නේ භාවය ඒක තමයි භාවය කියන්නේ අපිට එම් භාවයක් තියෙනවා මොන දෙයක්වත් ආවට ඒ ප්‍රകൃතිය තියන දෙන්නේ අපි ඒකෙන් තොරන් ගන්න. ඒකෙන් ප්‍රපංච කරනවා. මේ තරසුන් හදනවා මනාපමනාව. එක එක જાති ආදා ආදාකින් හතහපා කපා කකා කකා යනවා. ප්‍රകൃති ස්වරූපෙන් තියෙනවනම් දැක්කපමණින් නැතර කරනවා. නමුත් මම මේ නැත කරන්නේ අපිට නැත කරන්න බෑ මොකද භවයේ නිසා. භවය කියලා කියන්නේ මේක බෝ කරගන්නවනේ. වවා ගන්න. ඉතින් අතරින් නැතර වෙන්න නම් කරලා පටලවාගෙන බුදුබණ ඇහිලා එච්චර පටලවන්න ඉස්සලා පොඩ්ඩක් නැත කරගත්තා පස්සේ පෙනේවි පැටලෙන එක නම් පැටලුණා හැබැයි ඊයේ තරම් පැටලෙන්නේ. ඊට පස්සේ ටික ටික ටික ටික පැටලුම අඩු වෙගෙන යනකොට වෙලාවක් එනවා එනකොටම නැත කරයි. එච්චර අමාරු නෑ. ඒ මොකද හේතුව අපි රූපයක් බලන වෙලාවේදී කණින් එන ඔක්කොම ප්‍රබන්ධ නැතර වෙලා තියෙනවා. අපිට දැනගත්තත් නොදැනගත්තා. උඹට නතුණයි කියලා කියන්නේ කන ප්‍රපංච කරන්නේ නෑ නේද? අනේ නිවන් දැක්කම ටික තටමන නෙවෙයි අරගන්නේ. උන්ට රූපේ ප්‍රපංච කරන්නේ සම්පූර්ණ දැනගන්නේ කියන්නේ. අර මුලට එනකොට පේනවා දැන් මම ඇහැට අහුවිලා තියෙන හැයින් කෙලස් එක හරි ඒක කන්නේ නෑ නේ කෙලස්. දිවේ නැසෙ නෑ කියලා තේරුණාට ස්පාසුවක් එනවනේ. එච්චර පැරිල්ලන තියෙනවා මොන මොකදල් පස්සේ එනවා එහෙ තමයි කියලා සුබදී නිමත් හත්තව දාන දාන්නේ නෑ කියන්නේ නැහැ මේ ඊයේ තරම් ටෝන් ගන්නන්නේ. තාම මේක අඩු කරන්න පුළුවන් කියනකොට නාම රූප මට්ටමින් නැත කරන්න පුළුවන් වෙලාවක් වෙනවා. සීල් යනවා කියන එක බොරු සල්ලි. ඒ කියන්නේ සීල් වුණොත් අරමුණට කලින් සීල් කරගෙන සීල් කරේ ඒක ටිකට සීල් කරගෙන සීල් වුණොත් හොයාගෙන යනවා කියන එක තේරෙන්නේ නැහැ. සීල් වුණොත් කියන එක හොයාගෙන යනවා කියන එක තේරෙන්නේ. අරමුණක් අරමුණක් අරමුණක් වලටපත් වෙනවා. ඒත් මතකින් සීල් කරනවා. ඒ ඒ මතක සිහි කරගෙන මේ හැදිත් හොයාගෙන හැදිත් හදාගෙන කුමරකද ඉදිරිකයි හැලේ හදාගෙන යන්නේ ඒ වුණා. සිහි කරනවා නම් ඇයි හැඩයක් හදන්න යන්නේ? හැදෙනවද හදනවද? ඒ මතක් වෙන හැඩයට අනුගමනය කරන්න හැදුනේ. හරි. පෙරගත් වරමුණද? ඈ? පෙරගත් වරමුණද? පෙරගත් වරමුණද? ආයතන ටික මුල් හදාගෙන කරන සිලිය ගන්න බෑ. එහෙම කියන්නේ එහෙම කියපුවම ආයතන හදපු එකක් සුපර් මාකට් එකේ තියෙනවා ඉතින් පේන්නේ. ඒක සොෆ්ට් කොපි එකට අනුකූලව දෙන්නේ හැදී. එහෙමත් නැහැ. එහෙම එහෙම එකක් තියෙනවා නම් අනිවාර්යයෙන් වෙන නිවන් දකින්න බෑනේ කවදා. ඒ මොඩලේ එක කවදා නිවන් දකින්න බෑ. මේ සා මේ මිනිස්යාගේ රූපේ රූපේ දැක්කයි කියන්නේ කන්ද රස වේදනා සංඥා මොනද අපේ රූපය ඇල්ලුවගෙම උපය හදනකොටම මේ කහපාට මනුස්ස රූපයක් කියලා හදන්නේ අපි පරණ මතකයයි අපේ මේ ආයතන නිසානේ. එනේ රූපේ රූප වශයෙන් නැතර කෙරුවා නම් මේ මනුස්සයෙක් දන්නේ නැහැ රූපයක් දන්නේ නැහැ කියලා. නාම රූප වටේ මේ නැතර කෙරුවා නම් පිළිමබන්දයක් නැතුව. ඒක නිකන් හිතලා ගන්න බෑනේ. ඉස්සර දශකයක් ගැන හිතලා මෙයා ගැන අමනාපයක් කොමනාපයක් පාලනය ඒක දෙස්තාව දරගෙන ඒක නොවෙන්න වග බලාගෙන ඇවිල්ලා කියනෝනේ දැක්කා සුදු දැක්ක ගමනින් නැතර වෙනවා. ඒක කෙලෙස් දැකලා කෙලෙස් ලාදිනවා දැකලා අඩු කරන අඩු කරන අඩු කරන යෑමෙන් හරිය ලස්සන අල්ලන්න පුළුවන් තර තමයි ශක්මනේ මුදුවකට සතුටුමත් වෙලා ගිහිල්ලා හැරෙනකොට Taman විතර එන කවුරු හරි එන දිහා බලන එක දැක්කොත් ඉස්සෙල්ලාම අපිට පේන මොකද්ද සුදක් කියලා. අපිට නෑ නෑ ඕක බලන්නකොත් මයි සතිය කරනවා කියලා හිත ගන්න පුළුවන් නම් අරක මතකට ඉන්නේ අපිට ඊට පස්සේ. කතා කරන්න බෙන්නේ. යම් මේකින් පයට ගන්න බැරිලා මේ ඉන්නේ මා දිහාවටද මගෙන් යනවද ගෑණියක්ද පිළිමෙන්ද කියන මම මේ රූපෙට ඡන්දේ දුන්නොත් එයා ඊට පස්සේ ලං වෙනවා ජයත් වෙනවා ගෑන පිළිමෙන් බව මතුවේ. ඒ නිසා සුද්ධ දක්ෂිනා කියලා සිංහල වචනයක් තියෙනවා. පූසත් කන්න දුන්නාම ඒක බත් එකට ඉස්සරහ කකුල් දෙක තියාගෙන ඇද්දෙක් වහගන්න කන්නේ. අපේ අම්මා කියනවා මොන් බකාව නෑ යකෝ මේ බත් තියෙන්නේ මම හත් දවසකින්වත් බතක සුදක්වත් දැකලා නැහැ. මොකද ඇත්තට වහගෙන කන්නේ. කෑවද නෑ. උඩ ගියද යකෝද මේ බත් නෑ මම ඇත්තටම මම බතක සුදක්වත් දැකලා නෑ. බතක සුද දකින්නයි කියලා කියන්නේ ඉස්සෙල් පුරුෂ වහයටපත් වෙලා නෑ. සුද දකින්න කියලා කියන්නේ දැක්මට කිව්වද මොකද්ද දැන් තම කලල අවස්ථාවේදී. එතනම නතර කරන්න පුදු වෙනවා. මේක රූපය, ශබ්දය, ගන්ධය, රසයකට පත් වෙච්ච ගමන් ඊට පස්සේ වේගේ පුදුම රස කැවිල්ලක් ඇන මේකට නාම රූපය කියලා මම දාලා තින්නවා. අහරවක කියන වෙන් වෙලා නැහැ නේද? මේ පොන්න රූපයක් සද්ද. ඒකත් මේක රූපයක් වුණාට උකට සද්දයක් වෙන්න බෑ. මොකද ඕකමනේ සද්දයක් වෙන්නේ. ඒකට මේක සද්දයක් වෙන එක කියලා ඉසෙ වෙන්නේ නැහැ. දැන් මම දන්න මේක රූපයක් උනේ. මේ රූපේ මට මනාපයි, යමනාපයි, මෙච්චර කෙරෙස්ට පාතල් ගන්නක් තියෙනවා. මේ නිසා සද්දකින් ඉන්න කියන බාධා දැන් නැහැ නේ කියලා මට විලාවක හිතෙන්නේ කියලා. දැන් භාවනා කරන්න ආවට පස්සේ මේ ඉඳගෙන නිසා gedara dura ප්‍රශ්න නැහැ නේ. මෙතෙන් ඉඳලා gedara dura ප්‍රශ්න කල්පනා කරනවා ඌට කාටද මේ ඇවිල්ලා මෙහෙ නෑ. ඌ ගෙදර කල්පනා කරනවා. මෙතන ඉඳන් ගෙදේ මම බාහන අහන්න ගිහිල්ලා නෑ. ජොලි වාඩි වෙලා ඉන්නවා ගෙදර හිටියන මොන කරදරද? ඒක නෑ කියලා හිතන එක සාහසික නේද නෙවෙයි. ඒකටයි මම මේකේ සන්තෝෂ වෙන්නේ නැතුව අර මුන්ට හිත යන්නේ නෑ. අරමුණට හිත ගියාට පස්සේ ධ්‍යාන අමිච්ච නැතුව අරමුණට හිත ගියා කියලා දන්නවනම් මොන ජයග්‍රහණයක්ද දෙකේ නෙමෙයි ඊට පස්සේ තමයි යාට අරමුණේ විස්තර හම්බෙන්නේ අන්නේ විදිහට එතන එතන පරීක්ෂා වෙනවා එනිසා මේ ඇති වෙච්ච දේ ඥානයේ යොදලා කපල කොටලා බෙදන්න ගිය ගමන සලායත බවට පිට ඊට පස්සේ ඒ ඒ ඒ කැරක්ටර් දිගේ අරගෙන යනවා ඒක තමයි නිමිති සිහිවෙච්ච කාරණක ශික්ෂණය කරනවා නිමිත්ත වෙන්නත් බෑ කියලා කියනවා ඒක නිමිත්ත වෙන්නේ නැහැ නිමිත්තක් වෙන්නේ නැහැ කියලා නිමිත්ත අනිමිත්තට යනවා අනිමිත්ත නිමිත්තක් කියන්නේ නිමිත්ත වෙනකොට රූපය හොච්චබඩ solidify වෙලා ඉවරනේ ඇහැකන් තනිකර ඉවරනේ ඊට ඉස්සල අවස්ථාවේදී ඒ තමයි මේ තියෙන වෙහෙස එක තියෙන එපා වෙලා තියෙන්නේ. එපා වෙලා මේ දරන්න බැරි ඒක තමයි තියෙන්නේ. ඒකෙන් තමයි රූප ශබ්ද ගන්න ඇලෙන්නේ. මේකට අප්‍රිය කරන්නේ අපි. ඊට වැඩිය රූපෙට මනාප වෙනවා කියලා කියන්නේ මාර ඒකට මාට දිනුනේ. අපිට මේ අප්‍රියතිට ප්‍රියමයි කියලා හිතන්නේ. මේ පාවීමට ප්‍රසාදේ පාවනයි කියලා. ඒ පාවීම කියන්නේ ප්‍රමෝදයේ බුදු. මිනිස්සු එපා කරන කම්මැලි කරන මේ නීරස ගතිය ප්‍රමෝදයක් කරගත්තයි කියලා හිතන්නේ. නාම රූපේ නතර වුණා. ඉච්ඡා පොතවල සූත්‍රය හැමතැනම කියන්නේ වහන මේක දුක තමයි දුක කියන්නේ එපා. ප්‍රමෝදයක් කියනවා ප්‍රීතියක් කියනවා හතිගම් පුදන්නේ කියපන් සුඛේ කියපන් කිව්වොත් අලුත් වචන දෙකක් දෙනවා භාවනා කරනකොට එන මේ නුරුස්නා ගතිය නිවන කියලා ගන්නවා. දමල රහ යන්නේ බගියොත් කබඩේ නිපට වෙනවා. හැබැයි මේක සැපක් නෙවෙයි. දුකක් තමයි. මේ අඩුව ප්‍රමාණය. දුකේ තියෙන අඩුව ප්‍රමාණය ඕකත් ප්‍රයත්න ලැබිලා තියෙනවා. ඔබට අහෝනේ මොකක්ද? කාලකන් ඔබට ඉදා කම්බෙච් පැකට් එකක් නෙවෙයි. භවයේ කියන්නේ ඕකයි. උත්තර මතරේට පාඩම්ද. ඊගාට මොකද කරන්නේ කියලා. <laughs> ඒක කොහොමද කොහොමද කරන්නේ කොහොමද සාකච්ඡා කරන්නේ? අනික කෙනා හිතන්නේම නෑ මේක මොකද ගුරු මුෂ්ටියක් තියාිනවා දීලා නෑ මට දුක තියෙද්දි මේ මම ඉන්නේ අර මනස දෙන්නේ ඉන්නවා. මේ මිනිස්සේ දුක හැටියටපත් කරන්නේ. ඒ කියන්නේ දුක ප්‍රතිපදාවේ ප්‍රතිපදිනුක් කියන ප්‍රයෝජනකට ලයි. ඵලයක් විදිහට ලබලා. කෙලිස අනුගමනය කරනවා. බෙතාන දුකේ. දරන්න පුළුවන් කියලා අපචාන් වහන්සේ තුන්වෙනි මානයක් පෙන්වන එක ඇත්ත. කාලා කන්නේ මට දැනන්නේ ඔබ කාලතිර පරිපූර්ණ එක බලපන්න මොකද ඉඳගෙන ඉන්නේ පුළුවන් නේ කාගෙන ඉන්න මුලින්ම බැලී හිටපන් කියන්නේ යන්න එපා කියලා මේ මේ මේ අනිත් අනිත් පහලට එච්චර හත් දෙන්නේ නැහැ තේරෙන්නේ ඔබ තේරෙනවා කිව්වත් අහු වෙනවා තේරෙනවා කිව්වත් අහු ඉතින් කියන අතරකට බුදුන්ෙක් ඉන්නේ ධර්මයේ තියෙනවා බුදුහාමුදුරුවෝ ඉන්නේ හැට යන්නේ බැටේකව නෙවෙයි ඉතින් ලියන්න පුළුවන් අඩු කරලා තියෙනවා පුළුවන් තරම් අඩු කරලා තියෙනවා දැන් ගලක් සනීප කරන්න බැරි මිනිසෙකුට ඉතින් පොට්ටක් පිටවන්න කරලා දැන් කියන රෝග ලක්ෂණ සියල්ලම ඉතින් මැරෙන්න ඕනේ දොස්තර මහත්තයා දන්නවා කවදාකවත් මේ නැඟ තියෙන කන් ලෙඩක් තියෙනවා ඉතින් පොඩ්ඩක් ඉවසමු ගන්න ලොදත් දොස්තර ඕනේ දැන් ලෙඩ ඕනේ දැන් නිකන් නැහැ එනිසා මේ ඉන්න දෙදේ හොඳට උග්‍ර වෙනකන් ඉන්න ඉන්න දෙන්න නෙවෙයි වට වෙලා ඉන්නේ යමපන්නේ ඕනම කෙනෙකුට වේදනාව විඳින්න දෙන කිඳිරි ගන්න දෙන එකම ක්‍රමයයි තියෙන්නේ. ඔය ඕන වෛද්‍ය ශාස්ත්‍රයෙන් ගැලවෙන්න ඕන නම් යමපලෙන් හීන් කෙදිරියක්වත් දාන්න බෑ. රාත්තල හතකට බඩේ. කන්න ගන්න තු ඉන්නේ කයි වෙන්නේ වට වෙලා ඉන්නේ ඔක්කොම ස්පයිස්ලා. බිය වෙන්න වෙනිකම හරි කෙදිරිය ගෑවුනොත් ගියා. උටක් ගාලා ස්පෙෂලිස්ට් කෙනම කියනවා. වේදනාවක් කියනවා. ඇම්බියුලන්ස් එකේ නම කියනවා. ඇල්ල ඕන හොඳ බුද්ධියට කාලා බුද්ධිය. උත්තර වාදනවා. උත්තර දෙන්න ඕන වැඩ ටික දෙනවා. පොඩ්ඩයි ඉඳපන් කෙල්ලි ගාන නේද? අතින් ගිහිල්ලා වේදනාවක් ආවත්, නිරසකම ආවත්, කම්මැලිකම ආවත් මුගෙන් නොබෙන ඉඳ පුරුදු කරන ගානේ කට්ටිය රගිනවා. එන්න එන්න එන්න දැරීමේ ශක්තිය ඊට පස්සේ ගුරු කප්පරක් කෑවත් මඩ පුවක් ගෙඩියක් ආපු ගන්න ගණන් නැහැ. අලියක්කද ඉන්දියාව පැත්තේ ගියා. කිතුල් ගන්නේ කාට කිව්වද ඉන්දියාව පැත්තේ මොකක්ද? ගානක් නැහැ. වචනයක් කතා කරන්නේ. අපි වචන කතා කරන හැම වචනයකින්ම අපේ ආත්ම නිෂේධයක් වෙනවා. නින්දාකටපත් වෙනවා. මේ කාල ඇත්තටම තෑග්ගක් දෙන්න වගේ චරිතයක් මේ කතා කරන්නේ. ඒ වුණාට උවර පොඩි දෙයක් මහලු කරන්න හදන්නේ බලන්න මේ පොඩි දෙය. ආගමෙන් නික වෙලා තින්න නැත්නම් සාමාන්‍ය මිනිසුන් තියෙන දුක නෙවෙයි අපි කතා කරන්නේ. ඒකත් කතා නොකර හිටියොත් මොකද වෙන්නේ? නම්බුව දැනගන්න. නිවන් වලට එහා වැඩි වීම අරකට විවිධ හැඩතලවලදී විවිධ ශිල්පයකදී අරක වර්ණන ගන්නවා. මට නැගපු මායි කරා ඒකට තියෙන පඹ ගාන දැක්කම කා ගන්න පුළුවන් හරි කා ගන්න ධිකට කරගෙන යනවා. එන්නේ එන්නේ එන්නේ වැඩි වී ශක්තිය වෙන්නේ බැරි වී ශක්තිය කියලා මේකෙන් කියන්නේ භාවනාදීන නීරසය නිබ්බිදා ඥානෙ ලොකුම ඥානෙ. නිබ්බිදා පුළුවන් නම් කාගෙන්නේ වැඩි. අඥාන ප්‍රේක්ෂාව නෙවෙයි එනවා අර වෙනකට වෙඩි ඉවසන්න පුළුවන් එහෙනම් දියුණු බානවා ඊට වෙනකොට තව ඉවසනවා බාහනා දියෙන්නේ ප්‍රසන්නා නිවන් දකි කියලා බුදුමෙන් තනි පාටට ඔක්කොම බසනවා දැන් අපි අරගෙන තියෙන පැය භාගයක් විතරයි අපි එමනම් ඊතාවතාචාරි ගාතාවක් ගන්න